ගෞරවනීය ස්වාමීන් වහන්සේ වේණිනාන්ත මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දින දෙකේ අපේ වැඩ පිළිවෙලේ භාවනා වැඩ පිළිවෙලේ පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා එනිසා ශීලමු දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවතුන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 සුඛ සංඥං පද පජහති අනත්තානුපස්සනං භාවින්තෝ අත්ථ සංඥං පජහති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරිපත් කරන ලද මේ pāli පාඨ තුනෙන් ත්‍රිලක්ෂණය නැත්නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පද තුන පිළිබඳව මතක් කිරීමක් නැත්නම් සරුවචනාංශී කියන්නේමක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ත්‍රිලක්ෂණය පිළිබඳව මේ ගැනීම වර එක මේ ත්‍රිලක්ෂණයේ වශයෙන්ම අනුපස්සනා කරන අවස්ථාවක් තියෙනවා. සත්තානුපස්සනා වශයෙන් තියෙනවා. නැත්නම් තේරස අනුපස්සනා වශයෙන් 13 කරලා පින්නවා. නැත්නම් අට්ඨාරස විපස්සනා වශයෙන් 18කට කඩලා පෙන්නනවා. මේ එක එක ක්‍රම වලින් කරන්නේ මේ ධර්මතාවය මිත්‍ර ලක්ෂණය එක එකනාගේ චර්ච ලක්ෂණ වල හැටියට දේශනා විලාස වශයෙන් වෙන් කර මිදිරක් කිරීම එහෙම නැත්නම් එක එකනාගේ උපනිෂේ සම්පත්‍ය වල හැටියට රුචි වෙන හැටියට විවිධ පැතිකඩ ඉදිරිපත් කිරීමයි මේ අනිත්‍ය අනිත්‍යං පස්සනම් භාවෙන්තෝ නිච්ච සංඥාපජාති එහෙම නැත්නම් දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ සුඛ සංඥම් පජහති අනත්තානුපස්සනම් භාවෙන්තෝ අත්ථ සංඥම් පජහති කියලා වෙනමම සඳහන් වෙන සූත්‍රයක් ත්‍රිපිටකේ සඳහන් වෙන්නේ නැහැ. ඒක සර්වචන් වහන්සේ එක එක තැන්වලදී විවිධ කොටස් වශයෙන් සංග්‍රහ කරපු දේවල් විසුද්ධි මාර්ගය කියන අපේ ථේරවාදී ප්‍රධානම නියෝජනය කරන අටුවාවේ ඔක්කොම එකතු කරලා අට අරස විපස්සනා වශයෙන් පෙන්නනවා. ඒ වගේම පටිසම්භිදා මාර්ගයේ ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ගොනු කිරීමක් කියලා තමයි පිළිගැනීම තියෙන්නේ. ඒකෙත් මේ අට අරස විපස්සනා පෙන්ලා තියෙනවා. ඉතින් මේ මෑත කාලෙදී අපි දන්න යුගයේ අපි මේතර වැඩ හිටිය අපේ ලොකු ස්වාමීන් වහන්සේත් මහා ශීෂ්‍යාදෝ ස්වාමීන් වහන්සේ දෙනමම මේ අට්ඨාරස විපස්සනා ක්‍රමය පරිසම්බිදා මාර්ගයෙන් සහ විසුද්ධි මාර්ගයෙන් ඇදලා එළියට දාලා භාවනා කරන පිරිසට විපස්සනාවේ ගැඹුරක් එහෙම නැත්නම් අතුලාන්තයක් එහෙ නැත්නම් ගැඹීරත්වයක් පරසාරකමක් පෙන්වන්න උනන්දු වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ අටරස විපස්සනා නැත්නම් ත්‍රිලක්ෂණය පිළිබඳව භාවනාව ගැඹුරු කොටසකටයි වැටෙන්නේ විපස්සනාවේ ආධිනික නැත්නම් ආධිකාමික විපස්සකයාට එච්චර ගෝචර වෙන්නේ නැහැ මේක ගෝචර වෙන්නේ දියුණු දියුණු කරගත්ත බලවත්පත් විපස්සනා වඩන යෝගාවචරයට ඉතින් මේ වැඩමුළුවකදී මේ වගේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කරනකොට අලුත් අය ඉන්න වෙලාවේදී ඒ වගේ ගැඹුරු කොටස් ඉදිරිපත් කෙරුවොත් උඟ දිනෙක නොතේරුම්කම නිසා නැත්නම් තමන්ගේ හිතේ විශ්වාසමත්කම නිසා අසුබාහන්න පශ්චාත්තාප වෙන්නත් ඉඩ තියෙනවා. කෙසේ නමුත් එහෙම අදාහිතයකටපත් නොවන ආකාරයෙන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කොහොමද භාවනාවට බැසගෙන කටයුතු කරන ආධුනිකෙක් වේවා ප්‍රවීණ කෙනෙක් වේවා භවනා ජීවිතය තුළ කොහොමද තන වඩා ගන්න කියලා කාටත් ගැළපෙන අදාළ වෙන තාලෙටයි ධර්ම දේශනා පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ වැඩමුළුවේදී ඉදිරියෙන් තියාගත්ත උපදේශ පන්තියත් එක්ක බලනකොට මේ පළවෙනි කොටස අනිච්චානුපස්සනම් භාවින්තෝ නිච්ච සංඥම් පජහති කියලා සඳහන් වෙන කොටස ආනාපාන සති සූත්‍රය ආශ්‍රය කරගෙන ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට කෙනෙකුට ඒ භවනා ජීවිතයේදී එහෙම නැත්නම් ප්‍රතිපදාවේ කොතනදීද මේක කොයි ආකාරයට Tamanට සම්බන්ධ වෙන්නේ කියන එක දැනගන්න පුළුවන්. ඉතින් මේ අනිච්ඡාපස්සනම් භාවීත්ව නිච්ච සංඥම් පජහති කියලා මේ pāli වචන අපිට බොහෝම සමානාකාර වූ සිංහල පදවලට තමයි දාන්න වෙන්නේ. අනිත්‍යානුපස්සනා භාවෙන් භාවිතා කරන්නා වූ විශ්ින් කරන්න උට නිත්‍ය සංඥාව ප්‍රහාණය වෙයි කියලයි ගන්න තියෙන්නේ. නිසා භාවනා ජීවිතයක වේවා එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතා ජීවිතයක ගත කරද්දී කෙනෙකුට මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න බැරි ඒ ත්‍රිලක්ෂණයට ප්‍රතිපක්ෂ වූ සංඥාවල් ගොඩකින් හිත ආකූල ව්‍යාකූල වෙලා තියෙන නිසා අනිත්‍යත්වයක් අනිත්‍ය අනුව බලන අනිච්චානුපස්සනාවක් කරගන්න බැරි අපේ හිත මේ ලෝකයේ තහවුරු ලබන්නේ සංසාරයේ තහවුරු ලබන්නේ අපි මේ ගෙවන සංස්කෘතික සමාජික පදනම තහවුරු ලබන්නේ මේ පදනම හරහා නැත්නම් ස්ථිරතාවය හරහා නැත්නම් නිච්ච සංයාව හරහා ඒක නිසා එවැනි පදනම් සහිත සමාජයක ආර්ථික දේශපාලන සමාජික පදනම් සහිත සමාජයක අනිච්ච සංඥාව නැත්නම් අනිච්ඡානුපස්සනාව කියලා කියන්නේ ගඟ දිගේ ඉහළට පෙනීලා. මොකද මුළු පද්ධතියම හැදිලා තියෙන්නේ නිච්ච සංඥාව මත. ඉතින් ඒක නිසා නිත්‍ය සංඥාව පන්ත පදනම් වෙලා තියෙන මේ දේශපාලන සමාජික ආර්ථික ක්‍රමයේත් තාම ජය ගන්න බැරුව ඒකෙත් අතපල්ලේ වැටලා ඉන්න පිළිසකට මේ අනිත්‍ය සංඥාවට ගියොත් ඒක ඇත්තටම පෙකින වැලෙම කැපිලා කිසිම ජීවුණාවක් කිසිම ඉලෝමෙලෝ දෙකේම ප්‍රගතියක් ලබන්න බැරි වෙනවා. ඒ මොකද හේතුව ඒ නිත්‍ය සංඥාවත් හොඳට තහවුරු කරගෙන ඒ අනුව අනුන් තලා වෙලාගෙන ඉදිරියට කඩාගෙන යන සමාජයක වැඩ කරන පිරිසකට අභියෝගයකට මුහුණ දීලා ඉන්න පිරිසකට අනිත්‍ය සංඥාව ගන්න ගත්තොත් පැහැදිලිවම ලෝකයාගේ ව්‍යවහාර භාෂාවෙන් කියන ප්‍රගතිය ප්‍රගමණය අභිවෘද්ධිය නිර්මාණශීලීත්වයට බාධා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා බටහිර ලෝකේ එහෙම නැත්නම් දේව නිර්මාණවාදී ආගම් වල යෙදී නැත්තෝ බුද්ධහම කියන කුණ ආගම කියලා. මොකද කුණ කියලා කියන්නේ ඒකෙදි මේ මුළු ලෝකෙම නිත්‍ය සංඥාවක පිටලා නිත්‍ය පදනමක ඉඳගෙන අනුම්පරයාගෙන බලවතා ජය ගන්නා ක්‍රමයට ඉදිරියට යන්න හදනකොට බුදුචාන් වහන්සේ තමන් වහන්සේගේ ඒ දර්ශනය හරහා අනිත්‍ය සංඥාවකට ආරාධනා කරනවා. ඉතින් එතකොට නිත්‍ය සංඥාවක පිටලා නිත්‍ය සංඥාවකින් කටයුතු කරන ලෝකේ තැනක් ලබා ගන්නට සාමාන්‍ය ආර්ථික දේශපාලන සමාජික මට්ටමක් ලබා ගන්නවත් බැරි ලෝකයකට මේක අනිත්‍ය සංඥාව දුන්නාට පස්සේ හිතල කඩා වැටීමක් නිර්මාශීලීත්වයක බාධා වීමක් ප්‍රගතිශීලීත්වයක හානියක් සිද්ධ වෙන නිසා අනිකෝ සියලු ආගම් වලදී මේ ਸਰවචනාසි ඉගැන්නේ අරසසුස් අරස රසෝ ජේගුච්චි උච්ඡේදෝ ඒ වගේම අකිරිය වාදෝ කියන පද වලින් බැලලා තියෙනවා. අරස රසයි කියලා කියන්නේ මේ ලෝකය මේ නිත්‍ය සුඛ සුභගෙන දෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තවමදි තවමදි කිය කියා කතා කකා රස බලමින් යද්දී රස බැලීම තමංගේ ශ්‍රාවක පිරිස මෙහෙවද්දී ඒ ඒ ඒ ආගම් ඒ ඒ ඇදහිම් වල හිටියොත් තව තව රස රස දේවල් ලැබෙනවා කියලා ඉදිරියට යද්දී සර්වචනංශයේ අරස රසක් ගැන ඒ රස විඳීමේ තියෙන උගුල රස විඳීමේ තියෙන භයානකකම හැම ලස්සනට පෙන්නනවා. ඒ නිසා සර්වචනංශ මේ රසකාමී ලෝකයේ අරස රසයක් කතා කරන කෙනෙක් කියලා එදත් බයිනවා අදත් බයිනවා භාවනා කරන එක්කනාගේ හිතත් Tamanටම බයි. මේ ලෝකෙ මෙච්චර රසකාමීත්ව ඉදිරියට යද්දී අපි මේ බණ භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා මේ විදිහට පළක බඳගෙන භාවනා කරනකොට මතු කරන්න හදන අනිච්ච සංඥාවෙන් ඒ රසලෝලිච්ඡේට රසකාමීච්ඡේට හානි කරනවා. ඒ වගේම අජිකුච්චි කියලා කියන්නේ jigupsාවක් පෙන්වන්න හදනවා. මෙච්චර సౌందర్యාත්මක ලෝකයේ සුන්දරත්වයේ ගෙනාර පාන ලෝකයේ సౌందර්යය ගැන නැතුව jigupsaව මතු කරලා පෙන්වන්න හදනවා. රූපලාවන්‍යයට මෙච්චරම ඉස්සරහට ඇදෙන ලෝකයේ ඒ වගේම පරිසරය ලස්සන කරන්න හදන ලෝකයේ ඒ වගේම නැති ලස්සනක් මම අපාන්ට හදන ලෝකයේ මේ බුදුචානන්සේ පෙන්වන දේ අනුව ජුගුප්සාව ගෙන ගැනීම නිසා ඒ රසකාමී ලෝකයේ කුණක් විදියට මේ સંદર્ભයේ මේ මේ දර්ශනීය කිනහරපාන. ඒ වගේම අකිරිය වාදයක් ගැන කතා කරනවා. අකිරිය වාදින් චෝදනා කරනවා. මොකද අර කියන ලෝකයක් එක්ක තරඟකාර ජීවිතයක ගත කරන්න ඕනේ නම් එහෙම නැත්නම් මේ ආර්ථික දේශපාලන සමාජික පදනම ස්ථිර භාවයේ නිත්‍ය සංඥා වඩන්න දිවා රාත්‍රී වැඩ කරන්න වෙනවා අතිකාල සේවාවල් කරන්න වෙනවා ගන්ධන වතැලා පිටරට යන්න වෙනවා හම්බ කරන්න වෙනවා ඉතින් එහෙම වෙකේ සර්වචනාංශයේ මේ බොහොම ඡාම් බොහොම නිහතමානී බොහොම අර්පිත ප්‍රසංගායක ජීවිතයකට ආරාධනා කරනකොට ඒකෙදී කියන්නේ අත පිට අතක් තියාගෙන ඇත් දෙක වහගෙන විවේක ස්ථාන කියලා බණ භාවනා කරන්න කියනකොට ඒ ක්‍රියාකාරී මිනිස්සු අකිරේ වාදයකට تعلق කරනවා. ක්‍රියාකාරී මිනිස්සු හිරිවට්ටනවා. මිනිසා සර්වඥ සක්‍රීය වාදෙනි චෝදනා කරනවා. උච්ඡේද වාදකෙන් කතා කරනවා. උච්ඡේද වාදය කියලා කියන්නේ අපි දිගින් දිගටම සංසාරේ කකා කකා යන දේවාගම් සහිත ලෝකයේ සර්වඥාන්සේ මේ සංසාර ගමන මේ ජීවිතයේදී මේ ශාසනයම නතර කරන්න කතා කරන නිසා උච්ඡේද වාදේ කතා කරනවා. ඒ නිසා එවැනි පරිසරයක හැදිච්ච වැඩිච්ච අපට එවැනි අධ්‍යාපනයක් ලැබපු අපට එවැනි අම්මර තාත්තර ජාතක වෙච්ච අපට එවැනි නායකයන් ඉන්න රටක ඉන්න අපට මේ නිත්‍ය සංඥාව මුල් බහගත්ත අපට අනිත්‍ය සංඥාව ලං කරනකොටම හිඳ අඩි දාන. උළු කරකොලතේ වගේ ඉන්න තෝම් පිලා යනවා. ඒ නිසා භාවනා කරනකොට ඒ යෝගාවචර උගා අනුකම්පා ලැබිය යුතු කෙනෙක්. භවනා හරියන්න හරියන්න නිත්‍ය සංඥාව කැඩෙන්න කැඩෙන්න අනිච්චාර වශයෙන් වැඩෙන්න වැඩෙන්න ඒ යෝගාවචරය දෙලොක් අතර හිර වෙන තැනකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේක වැටෙන්නේ මේක ගෝචර වෙන්නේ මේක හරියට දිරව ගන්න අපල කන්න පුළුවන් වෙන්නේ ඒ මට්ටම තේරුම් ගත්ත බලවත් පෞරුෂත්වයක් ගොඩනගාගත්ත බලවත් සතියක් ගොඩනගාගත්ත බලවත් සමාධියක් ගොඩනගාගත්ත කෙනෙකුට පමණයි. නමුත් ඒ නිසා මේ ආධුනිකයට බැරිය එහෙම නැත්නම් නවක යෝගාචරණයක තේරෙන්නේ නැතය ආධිගම්මික විපස්සකයන්වා කියන්න හොඳ නෑ කියලා වෙන් කරන්න බෑ අර කියන පෞරුෂත්වයත් අර කියන සතියත් අර කියන සමාධියත් වැඩෙන්නේ භාවනාවේ පමණ නිසා. ඒ නිසා ආධුනික යෝගාචරණ මේක හපා ගන්න කන්න පුළුවන් විදිහට දිය කරලා තණ්ප කරලා දෙන්න ඕන. දීලිවරලා මේක තනවා වඩා ගන්නා විදිහට බණ භාවනා කරන අතර ඉස්සරහට ඉස්සරහ කොහොමද මේ අනිච්චානුපස්සනාව වැඩෙමින් අර මෙතෙක් තමන් හිත තනාගෙන වඩාගෙන ආපු තර්ක ක්‍රමයට න්‍යාය ක්‍රමයට විරුද්ධව වගේ එහෙම නැත්නම් මේකේ කඟදිගේ ඉහිලට යනවා වගේ මේ අනිච්ච අනිච්චතාවේ අනිච්චානුපස්සනාවක් විදිහට කරන්නේ කොහොමද? පස්සේ ඉස්සෙල් තමයි ප්‍රතික්ෂේප කරපොදී අනිච්චානුපස්සනා ඥානයක් වඩපත් කරගන්නේ කොහොමද කියනකොට තමයි යෝග ජීවිතයේ හැබෑ විප්ලවයක් අපි කියන හැබෑ වෙනසක් සිදු වෙන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපි මේ අනිච්ඡානුපස්සනාව නැත්නම් මේ නිත්‍ය සංඥාව අතහැරීමේ සටන දියත් කිරීම මේ ආනාපානය කියන අපි ගත්ත අපි ඉදිරිපත් කරගත්ත කර්මස්ථානට සාපේක්ෂව බැලුවොත් මුලදී යෝගාචරයට තේරෙන්නේ නැහැ තේරුණොත් භවනාට බාධා වෙනවා ඒ නිසා යෝගාචරයට ඉස්සල්ලා එහෙම කතාවක් කරන්නේ නැතුව අත දෙනවා උනන්දු කරනවා එන එන ආස්වාසය එන එන ප්‍රස්වාසයේ අත නැර මූණට මූණ දාලා තියාගෙන ඉන්න අරමුණක්සේ දැකගන්න කල යුතු අනුග්‍රහසියල්ම කරන්න කියනවා. එන ආස්වාසය පාස හිත පිට යනතු බලන්න. එන ප්‍රස්වාසයක් ආස හිත පිට යනතු බැලීම සඳහා ඒ යෝගාවචරය කියනවා මේ ආස්වාද ප්‍රසආස් දෙක අරමුණු කරාන නිමිති කරන්නේ මේ නිමිත්ත මේ අරමුණ කියන වචනේම මායාකාරී වචනයක්. යමක් ස්ථිර වෙන්න ඕනේ, තමක් නිත්‍ය වෙන්න ඕනේ නිමිති කරන්නවා. තමක් ස්ථිර වෙන්න ඕනේ තම යමක් මේ දිගට පවතින්න ඕනේ අරමුණු කරන්නවා. ඒ නිසා ඉස්සෙල්ලා යෝගාවචරයට දෙන අභ්‍යාසයේදී කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ නිමිතිගත හැකි අරමුණු කළ හැකි ස්වභාව ලක්ෂණ බැලිය හැකි දෙයක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා සතෝ වාස සති සතෝ පාස සති කියලා ඔය සතිපට්ඨාන සූත්‍රයේදී එනේන ආස්වාසේ එනේන ප්‍රසවාසේ සතියට යට කරලා නැත්නම් එළඹ සිටි 100ට ඉදිරිපත් කරගෙන අප්‍රමාදීව බලන්න කියනවා. බලන ගමන් කමඨා සුද්ධ කරන ගමන් ඒ යෝගාවචරය ප්‍රශ්න කරනවා ඒ යෝගාවචරයෙන් අතරතුර ලබා ගන්නවා කණ්ණාඩියකින් මූණ බලනකොට වගේ ස්ථිරව තියෙන කණ්ණාඩියකින් මූණ බලනකොට වගේ Tamanට මේ එනින ආශාසය එනින ප්‍රසවාසය බලන්න පුළුවන්ද? ඒකට කියනවා අරමුණට මූණට මූණ දා තබා ගැනීම කියලා. ඒ නැත්නම් සිංහල සාමාන්‍ය ඌරු වචනේ තමයි අස්පන අපිට තියාගන්න. එනින ආශාසය එනින ප්‍රසවාසය අස්පන අපිට තියාගන්න මට්ටමට ඒ යෝගාවචර උනන්දු කරනවා අනුග්‍රහ කරනවා යෝගාවචරයට මේ ධෛර්යයක් ඇති කරලා දෙනවා. අස්පනා පිට ආස්වාද ප්‍රසවාසී තියන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාචරය ඒ කියන්නේ ලොකු ජයග්‍රහණයක්. එනේන ආස්වාසේ එනේන ප්‍රසවාසයේ Tamanට කණ්ණාඩියකින් මූණ බලනවා වගේ නැත්නම් පිටිසිතු මැදිහා බලා ඉන්නවා වගේ බලාගෙන ඉන්න පුළුවන් තරමට ආනාපානෙ ගන්නවා කියලා කියන්නේ ඇත්තට යෝග ජීවිතයේ 50% විතර ජයග්‍රහණයක්. ඉතින් ඒකයි මේ කියන්නේ මේ අනත්තනුපසනාව අනිච්චනුපසනාව කියලා දෙන්නේ අනේ ජාග්‍රණයක් හරහා ගිය විශ්වාසය ඇති වෙච්ච යෝගාවචරින් ඒක ලොකු අත්ලක් වෙනවා. අනික් කෙනෙකුට හිතෙන්න තියෙනවා මේක මේ කවුද බුද්ධ ශාසනය කරන්න බෑ. අපිට දැන් කරන්න බෑ. අපි මේ ගෙවල් දොරවල් ඉඳගෙන වැඩ කරන මේ යුතුයකම් දරන අමුදරුවන් රකින්න රැකිරසාව කරන නිසා අපිට කරන්න බෑ කියලා. නමුත් භාවනා කරන ලෝකික ගත කරන මේ පිරිස් සමහරට අහලා ඇති සමහරට කරලා ඇති. සමහර වෙලාවල් වල එක දිගට හුස්ම රැල්ල විනාඩි 10 15 තියාගෙන පුළුවන් තාක්ක. ඒ මේ බණ දිගට මට ගෙනියන්න අනිවැනි දෙයක් අරමුණු කරගෙන ඉවෙනි දෙයක් සාක්ෂි කරගෙන ඉදිරියට යන්න වෙනවා. ඒ නිසා අපි හිතාගනිමු මේ විදිහට අපිට එක දිගට විනාඩි 10ක් 15ක් ආශ්වාස ප්‍රශ්වාසයේ හිත පවත්වා ගන්න පුළුවන්. නැත්නම් වරින් වර හිත ශබ්දයකට වේදනාවට කැඩෙන ගමන් අපිට ආශාස ප්‍රසවාසය එක දිගට පාත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක ටිකක් බර හැල් වෙන පැත්තෙන් කිව්වොත් සක්මන් කරනකොට කෙනෙකුට මේ කෙලෙකට ඉඳලා යහ කෙලවට යනකම් හැම වමක්ම හැම දකුණක්ම මේ වම මේ දකුණ වම දකුණ වම දකුණ කිකේ යන්න පුළුවන්. ඊට පස්සේ ආය පැත්තක් හැදලා ආය සැර මෙහා පැත්තට එනකම් එක දිගට වම දකුණ වම දකුණ. අපි මේකට කියන්නේ අරමුණු කරනවා. මම දකුණ අරමුණු තියාගෙන ඉන්නවා. වම දකුණ නිමිටි කරගන්න පුළුවන්. ඒකෙන් භවනා ලෝකේ කියන්න පුළුවන්. නැත්නම් මේ විදිහට අපිට ඒක වෙන පැත්තකින් කියන්න පුළුවන්. මේ ආස්වාද ප්‍රසවාසයේ හෝ සක්මණේජ වම දකුණ වශයෙන් පවත්නකොට ඒ යෝගාවචරය එහෙම නැත්තම් එහෙම දුවන සද්ද වලින්, එහෙම දුවන හිචිවිලි වලින්, එහෙම දුවන වේදනාව වලින් හිත මුදාගෙන කඹේ ඇවිදින කෙනෙක් වගේ වමේ දකුණේ වමේ දකුණේ පවත්න්න පුළුවන්. නැත්නම් ආස්වාසේ ප්‍රසවාසේ ආස්වාස ප්‍රසවාසේ පාත් ගන්න පුළුවන්. ඒක මේ මම පුළුවන් කියලා කිව්වට මම නැවතත් මතක වෙන අමාරු දෙයක්. ඒක භාවනාවෙන් කලබුරුදෙම ගන්න දෙයක්. යම් විදියට එහෙම ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට සතුට වෙන්න පුළුවන්. දැන් අර සද්දෙන් වේදනාවෙන් හිතවිලි වලින් ඉස්සර බෑ කියප එක යම් ප්‍රමාණයකට දුරස් කරගෙන අරමුණේ නිකන් වැටෙන්නේ නැතුව ටිකට ඇවිදින්න පුළුවන් අතයි හතයි කියන බබෙක් වගේ සතිය වට ගන්න තු පියවර හත අටක් දිගට යන්න පුළුවන්. ආනාපානයේදී එක දිගට හුස්ම රැලි ටිකක් පවත් ගන්න පුළුවන් නම් ඒ යෝගාචරයක මේක තහවුරු කිරීම සඳහා මේකෙම හිත ගිල්ම හැබැයි <coughs> නිමග්න වීම බැහැර ගැනීම සඳහා මේක මෙනෙහි කරන්නයි කියලා කියනවා. ආශාසි ආශාසසෙ මිනී කරන ප්‍රසවාසි ප්‍රසවාසෙ මිනී කරන ධර්මණු කරන්නේ. නැත්නම් නිමිති ගන්න කියන. මෙන්න මේ නිමිති ගැනීම උනන්දු කරවීමක් වශයෙන් නිමිති ගැනීමට ධෛර්යය දීමක් වශයෙන් කියනවා ආශාස නිමිත්ත ආශාස කරනලා දැනෙන දේ ප්‍රසවාස කරන දැනෙන දේ වෙන් කළ දකින්න පුළුවන් කියලා. ඒක සඳහා විස්තර වශයෙන් කරනකොට අපි ලොකු සාමින්නාංශයේ පොත ලියනකොට සඳහන් කළේ ආශ්වාස කරනකොට යෝගාවචරයට වැටෙනවා මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා. ඒක ලොකු ඉදායකරණයක්. ප්‍රශ්වාසය කරනකොට දැනෙනවනේ මේක ප්‍රශ්වාසය ආශ්වාසය නෙවෙයි. තව ඩිංගිත්තක් කියලා කියලා කියන්න පුළුවන් මේක සද්දිකුත් නෙවෙයි මේක වේදනාවකුත් නෙවෙයි මේක හිතවිල්ලකුත් නෙවෙයි මේක ප්‍රශ්වාසය. ඉතින් මේ විදිහට ආශ්වාසය ප්‍රශ්වාසය අලකොලි මීන කොළවෙන් කොළ බලනවා වගේ අරකේ මී අරකේ ඉලහරකෙක් මෙක් කරලා වෙන් කරලා දකින්න වගේ කුසිකෙන් බල්ලෙක් වෙන් කරලා දකින්න වගේ යෝගාවචරය මේ දෙක වෙන්කොට දකින්න විතරක් නෙවෙයි තාමත් වැදගත් දෙය තමයි වෙන්කොට කියන්න පුළුවන් ශක්තිය. මෙතෙන්දී කාරණා දෙකක් මතු කරලා දෙන්න මම කැමතියි. මේක කෙලින්ම අනිච්ඡානුපස්සනාවට උදව් වෙනවා වෙන්න පුළුවන් භාවනාවට උදව් වෙනවා. මේ විදිහට දෙකක් ඉස්සරහින් තියලා ඒ දෙක වෙන් වශයෙන් හඳුනා ගැනීම ඒ දෙක පිළිබඳව සංඥා ගැනීම කියලා අපි කියනවා. මේක ආස්වාස මේක ප්‍රසවාස කියලා. ඊට පස්සේ යෝගාවචරය ගත්ත සංඥාව කර්මස්ථානාචාරවලිකට හෝ නැත්නම් භාවනා කරන නැති කෙනෙකුට උනන්දු වෙන්නේ කිව්වොත් මට ආස්වාස කරන වෙලාවදී ආස්වාසයේ මේ මේ ලකුණු වැටෙනවා ප්‍රස්වාසයට වෙනස්ව. ප්‍රස්වාසයේ මේ මේ ලකුණු වැටෙනවා ආස්වාසයට වෙනස්ව කියලා ඒ අත්දැකපු දේ තව කෙනෙකුට ප්‍රකාශ කිරීමේදී අපි අඩු ගානේ බාලාංශ පන්තිවත් නැහැ. එකක් අපිට පේන්නේ බලන්නේ බලලා ඒක කියමනයි භාවනා වෙදියුම් කියලා ගන්න. ඒ නිසා අවුරුදු ගණන් භාවනා කරනවා සති ගණන් භාවනා කරන හැබැයි ඇහුවොත් මොකද්ද මූල කර්මස්ථානය කියලා කමඨා සුද්ධ කර විනාඩි 30ක් විතර වල්පල් හැලි කියලා තමයි කියන්නේ මම යහන පානි කරන්නේ. මම මේ වම දකුණ කරන්නේ කියලා අඩු ගානේ මූල කර්මස්ථානය ගැන වචනයක් අසඳහන් කරන්නේ. බැරි වෙච්ච දේවල්, පෙරදිච්ච දේවල් අනම්මනම් කිය කිය ඉන්නවා. ඉතින් ප්‍රශ්න ගානක් අහන්න ඕනේ. වරදිනවා, පරදිනවා කාගෙත් ඇති. මොකද්ද අරමුණ කියලා. එතකොට ඉතින් බොහොම අකමැත්තෙන් වගේ කියන මම ආනපානෙ කරා. ඒකට ආනපානෙ කොහොමද වැටෙන්නේ කිව්වොත් උඩ බිම්බන. තාම දන්නේ මේ භාවනාවේදී අපි මේ අනිච්ඡානුපස්සනාව අල්ලීම සඳහා ඉස්සලා ආස්වාසේ නිමිති ගන්න වෙනවා. ආස්වාසේ අරමුණු කරන්න වෙනවා. ආස්වාසේ මේ වෙන්කොල හඳුනා ගන්න වෙනවා. මෙන්න මේ හඳුනා ගැනීමේදී මේ තියෙන පැතිකඩ දෙක එකින් එකක් වෙන්කොට හඳුනා ගැනීම. ඒක ඊට පස්සේ ඒක නොදන්න කෙනෙකුට ඒක හරියට වෙන් කරලා කියන්න දන්නවනම් අද ජනමාධ්‍ය යුගයේ උසස්ම නිලයක් ලබා ගන්න පුළුවන් ඕන දැනකට යන්න. මේ දෙක තමයි අපි දන්නේ. අපිට කවදාකවත් දෙයක් ඇති විදියට දකින්නත් බෑ. දැකපු දෙයක් ඇති විදියට කියන්නත් බෑ. කියන හැම දෙයක්ම අතිශෝක්තියට දානවා. එහෙම නැත්නම් අව탁සිරු කරනවා. ඒ තරම්ම කුණු හරප භාෂාවක් අපි ළඟ තියෙනවා. කවම කවදාකවත් ඇතිදී ඇති ඇතින් අපිට කියන්න බෑ. කියන්න පුළුවන් සර්වචනන්ත විතරයි. සර්වචනන්තේ තියෙන දේ තියෙන වශයෙන් දකින්න බලුවා තියෙන දේ තියෙන වශයෙන් කියන්න පුළුවන්. මේක නැති නිසා අපිට එදිනදා ජීවිතය කියන්නේ අන්නේ කොයි ගලවොත් මල්ලේ පොල් කියන. කවදාකවත් ප්‍රශ්නේ අහන්න විවේක ගන්න. ප්‍රශ්නේ අහලා උත්තර දෙන්න ගියත් මතිමතාන්තරින්තරෝ දැකපු දෙයක් කියන්න බෑ. ඒ නිසා භාවනාවේදී අපි ජනමාධ්‍ය පිළිබඳව ඉතාම ගැඹුරු පාඩමක් ඉගෙන ගන්නවා. ආස්වාසයලාදී ආස්වාසය මෙහිමයි. ප්‍රසවාසයලාදී ප්‍රසවාසය මෙහිමයි කියලා ආස්වාසය මෙහිමයි ප්‍රසවාසය මෙහිමයි තව කෙනෙකුට කියන්නේ. මේ සඳහා ඉතාම අවශ්‍යයි ඒකේ නිමිති ගන්න එක සංඥාව ගන්න එක එහෙම නැත්නම් අරමුණු කරන එක. ඉතින් මෙතෙන්දි කරන්නේ සංඥාත අහුරු කිරීම. මේකයි මම මේ ගේන්න හදන මතකොල හදන තියෙන මතකට හදන කාරණාව එතෙන්දි ආස්වාසේ මේ මේ සංඥා නිමිති අරමුණු සහිතයි ප්‍රසාසයේ මේ මේ සංඥා මේ මේ නිමිති මේ මේ අරමුණු සහිතයි කියලා ඒ දෙකට සංඥා නිමිති අරමුණු සම්බන්ධ කරලා ස්ථිර කර ගන්න හදලා මේ මට්ටමට ගන්න නැතුව මේ අපි ඉදිරි ගමන යන්න බැරි නිසා මේ විදිහට පසුබිමක් සකස් කර ගන්න ඕනේ ඊට පස්සේ එතන ගියාට පස්සේ මම උදාහරණයක් වශයෙන් කියනවා මෙන්න මෙහෙම ඒක ඇත්තටම බුරුමි ස්වාමීන් වහන්සේලා කටට උත්තරේ හොයලා දෙනවා මොකද ඒ තරම්ම කල් යනවා මේක අල්ලගන්න. මට මං බුරුම ගිහිල්ලා මාස අවුරුදු අවුරුදුකුත් මාස 8ක් 9ක් හිටියා. මාස 18ක්ම බැලුවා. කවදාවත් කමටහන් සුද්ධ කරනකොට ඒ සංසයට තේරෙන්නේ නැහැ මං කියන්නේ. ඊපස්සේ පොළොවල ලියලා පෙන්නලා දුන්නා. මට දැනගන්න ඕන මෙච්චරයි කියලා. ඒක කරන්නේ අපි අර පින්බීම හැකලින් භාවනා කරේ. ඒ ස්වාමීන් වහන්සේ මේ නිමිත්ත එහෙම නැත්නම් අරමුණ එහෙම නැත්නම් හඳුනාගත්ත හැටි කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම සම්බන්ධ කරන මට පිම්බෙන වෙලාවදී මම පිම්බීම පිම්බීම වශයෙන් මෙනෙහි කළා. මට පිම්බීම තදවීමක් විදිහට වැටුණා. මට පිම්බීම කම්පනයක් විදිහට වැටුණා. හැකිලීම වල හැකිලීම කියලා මෙනෙහි කළා. ඒක මට බුරුල් වීමක් විදිහට වැටුණා. සහැල්ලුවක් විදිහට වැටුණා කියලා කිව්වනම් 100%ක් ලකුණු හම්බ වෙනවා. අරමුණ මේකයි මෙනෙහි කරුවේ මෙහෙමයි මෙන්න ඒකේ ස්වභාවික ලක්ෂණය. මේ අරමුණ පෙම්ම හැකිලිම මෙනේ කිරීමයි මේකේ ස්වභාවික ලක්ෂණ කියලා කිව්වනම් ඒශානාචර කිසිම සැකයක් නැහැ හොඳටම දන්නවා මේ මනසට කියන දේ තේරෙනවා අපි මේක ආනපාන දැම්මනම් ආශාසලාජ් මට ආශාසු මෙනේ කරන්න පුළුවන් මට ආශාසයේ ඔන සීතලට වම්නාස්පුඩිය දැනෙනවා මට ප්‍රසාද කරනවාදී මම ප්‍රසාද කියලා මෙනේ කරන්න පුළුවන් නැත්නම් වෙන් කළ හඳුර ගන්න පුළුවන් නිමිත්ත ගන්න පුළුවන් ඒක මට ප්‍රසාසයේ උණුසුමකට එතනම හෝ නැත්නම් දකුණු නාස්පුඩුවේ උඩුතොලේ වැටුණා කියලා මම නිදර්ශන ගන්නේ ආන් මේ බව ප්‍රකාශ කරන්න පුළුවන් නම් යෝගාවචරය මේ අනිච්චානුපස්සනාව පිළිබඳව එහෙනම් අනිච්ච සංඥාව පිළිබඳව හොඳ දක්ෂ පදනමක් සකස් කරනවා. නමුත් මෙතන තේරෙන්නේ නැත්තේ තේරුම් ගන්න උත්සාහ කළේ මෙතන සංඥාව ඉෂ්ටිර කිරීමක් කරා. හැබැයි මේ යන්න හදන්නේ සංඥාව අස්තිර කරන්නේ. අනිච්ච සංඥාවක් ගන්න නිච්ච සංඥාව දෙනවා. මේක ගෝක අමාරුයි මේ තර්කකාරීන තේරුම් ගන්න. උගතුන්ට තේරුම් ගන්න බෑ. නමුත් සර්වඥාන්සේ බොහොම ලස්සනට ගෙනියනවා සංඥාවක් අපේ හිති බුද්ධ දින සංඥාව ගන්නනේ. ආ ඒකට පොහොර දානවා. සංඥාවක් ඇති කරනවා. නිමිත්තක් ඇති කරනවා. අරමුණක් ඇති කරනවා. ඇති කළ එක හරියට කැඳෙන් ගල බේරුවා වගේ තේල් ගහ පොල් ගහින් වෙන් කරා වගේ බල්ලා පූසා වෙන් කිරුවා වගේ වෙන් කරලා හඳුර ගන්න පුළුවන් නම් දැන් යෝගාවචර හරි ආසාවෙන් කමට අනුසුද්ධ කරනවා. හරියට කියනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි. ඒක කර්මස්ථානාචාරවරයෙක් භාෂාව තේරුම් ගන්න මේ භාෂා භාවනාවේදී දිනුවක් ලබයි කියලා. මෙන්න මෙතන ගියාට පස්සේ කොතෙන්ද ආශාසෙලාදී ආශාසී ගුණ ගුණාගුණ ස්වභාව ලක්ෂණ කියලා මේක අපි භාවනා ජීවිතේ කතා කරන්නේ ස්වභාව ලක්ෂණ කියන දානවා ප්‍රස්වාසයේ ප්‍රස්වාස ස්වභාව ලක්ෂණ කියන දාන ආන්න මෙතෙන්ද පුරුදු කරගත්තට පස්සේ මේ යෝගාවචරය ඊට පස්සේ උසස් පෙළට සමස් කරන්න වගේ සඳහන් කරන දැන් ආස්වාසයේදී ඔබට සීතලක් දැනෙනවා නම් ප්‍රස්වාසයේදී ඔබට එහා සාපේක්ෂ උණුසුමක් දැනෙනවා නම් මේ සීතල දැනෙන්න පටන් ගන්න ඉස්සෙල්ලා කොතන ඉඳලා ආවේ කියලා බලන්න. දැන් අපිට ආශාසි මේ හුස්ම ගන්න පටන් අරගෙන නාස්පුඩු පුරවාගෙන එනකොටනේ සීතල දැනෙන්නේ. නමුත් ඒක කොහේදලද එන්නේ? එහෙම නැත්නම් මේ ආශාසය හට ගන්න තැනට සතිය එල්ල කරන්න. ආරම්භයේ සතිය එල්ල කරන්න කියනවා. එතකොට නොදැනෙන වාත ගනුදිනුවක් හරහා මේ වාත ගනුදින සීක්‍ර නාස්පුඩු පුරවාගෙන යනකොට තමයි සීතල දැනෙන්නේ. ඊට පස්සේ ඒක ගොරෝසු වෙලා ඉවර වෙනවා. ඊට පස්සේ ප්‍රසවාසය කියනකොට උණුසුමක් එනවනම් ඒ උණුසුම කොහේදලද ආවේ? ඒකේ මුල කොහෙන්ද කියලා කොහොමද කොහොමද මේ කුණුසුම බවට ආවේ. එහෙම නැත්නම් අපි හිතනවා නම් පිරිමැදෙන ගතියක් තියෙනවා කියලා, දිග ගතියක් තියෙනවා කියලා, කෙටි ගතියක් තියෙනවා කියලා. ඒ ගති, ඒ භාව, ඒ ස්වභාව, ඒ පච්චත්ත ලක්ෂණේ ස්වභාව ලක්ෂණ කොහේ ඉඳලා දෙන්නේ කියලා ඉර නැග්ගට පස්සේ බලමු රමයාට ගිහිලා කියන ඉර නගින හැටි බලන්න. නැගිනේට වෙලකට ගිහිලා ඉර නගින්න ඉස්සලා අරුණ නැගින හැටි අරුණ නැගලිවල ආකාරය රඹහ වෙලා සුදු වෙලා ඉර නැගින හැටි බලන්නේ කියලා නැගපු ඉර නෙපුරු ප්‍රකට ඊට පස්සේ නැගින ඉර පෙන්නනවා නැගින ඉර දකින්න කලින් අවදි වෙන්න ප්‍රමාද වෙන්න නරකයි ප්‍රමාද වුණොත් තමයි දකින්න හම්බෙන්නේ නැගපු ඉර එචා යෝගාවචර ඇති කරගත්ත යෝග ජීවිතයේ සතිය සමාධිය නැගින ඉර දකින්න නගින ආශාසය දකින්න නගින ප්‍රසවාසයේ දකින්ට යෑම ඒ ඒකෙන් කියනවා යෝගාවචරයට ඇත්තටම මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බැරිද මෙන්න මේ පොයින්ට් එකේ. හරියටම අරමුණක් අල්ලනවා විතරක් නෙවෙයි අරමුණ මතුවෙන තැන පේ. ප්‍රසවාසයේ ආස්වාසයේ වශයෙන්. මේන්න මේ විදිහට අරමුණ <coughs> මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා සාංශුද්ධින් දැකීම පසුකාලීන ආචාර්යවරයන් වහන්සේලා නාම රූප පරිච්ඡේද ඥානයේ වශයෙන් විශේෂ ඥාමක් විදිහට දීලා තියෙනවා. ඒකේ ඉඳගෙන අරමුණ හට ගන්න ආතන දකින්න පුළුවන්. ආශ්වාසය හට ගන්න තැන, ප්‍රශ්වාසය හට ගන්න තැන මෙතෙන්ද ගියා නම් පච්චේ පරිග්‍රහ ඥානයි කියලා ඒ දෙකේ වෙනස ඒ දෙකේ තියෙන වෙනසී තියෙන වටිනාකම හොවා දැක්වීම සඳහා පච්චේ පරිග්‍රහණ ප්‍රත්‍යත් සහිතව අරමුණ ගන්න. එහෙම නැත්නම් සප්පච්චේ පරිග්‍රහ ඥාන කියලා කියනවා. මේකට ධම්මට්ඨිතිය කියලා කියනවා. ਸਰවචන්සේ සඳහන් කර තියෙනවා නිවන් දකින්න මේ ධම්මට්ඨිතිය ඉඳලා තමයි නිවන් දකින්නේ. මේ ධර්මයට පදනම ලබන්නේ භාවනා ජීවිතේ තමන් තමන් හදාගත්ත වේදිකාව වෙන්නේ මේ අරමුණක් ඇවිල්ලා ඇවිල්ලා පහුවෙලා බලන එක නෙවෙයි ඒ අරමුණ නැවත නැවත ඉද්ද සකස් කරලා ඒ අරමුණක් අරගෙන ඒ අරමුණ කොහෙන්ද එන්නේ කියලා ප්‍රත්‍ය සහිතව බලන්න යෝගාචරයේ මනස නියෝන ආන මේ විදිහට මෙනෙහි කරනකොට ඒ යෝගාචරයගේ අප්‍රමාදය ප්‍රමා වුණොත් දකින්න වෙන්නේ ගොරෝසු වෙච්ච අරමුණක් ඒ අප්‍රමාදීව අරමුණ හට ගන්නවා දැන් බලනකොට තේරෙන්න පටන් ගන්නවා නොදන්නා තැනක ඉඳලා තමයි මේ සීතල ගතිය වැටෙන්නේ නොදන්නා තැනක ඉඳලා තමයි මේ උණුසුම් ගතිය වැටෙන්නේ නොදන්නා තැනක තමයි මේ පිරිමැදීම වැටෙන්නේ නොදන්නා තැනක තමයි මේ දිග කෙටි බව වැටෙන්නේ කියලා ඊටාම සියුම් තැනකට සතිය එල්ල වෙනවා ප්‍රනීත වෙනවා යොමු වෙනවා මේක ලක්ෂ කෝටි වාරයක් කරමින් කරමින් තමයි හරියට ගොරෝසුට ගාගත්ත පීය ඉතාම සියුම තෙල් ගලේ ගාලා අර අග දැල්ල තව තවත් තීව්‍ර කරන්න ASCII එනේන අරමුණ ආස්වාස එනේන වාරයක් පාස කොහෙදද එන්නේ කියලා බලන්න. ප්‍රසවාසයක් එනේන වාරයක් පාස. එන්නත් කලින් සතියේ එන්නේ කොහෙද කියලා බලාගෙන ඉන්න ගියාම යෝගාවචරට ඒකේ ලොකු ආස්වාදයක් එනවා. උගතෙකුට තීක්ෂණ බුද්ධිය ඇති කෙනෙකුට මෙහෙයුම් නොවන ඇති කෙනෙකුට මේක හරි ලස්සන රසවත් තැන. මොකද අපි මෙතෙක් කල අරමුණක මේ වගේ මොල බලලා නැහැ. ආන්නේම බලනකොට මංචේ සූත්‍රයේදී සර්වත්‍ංශය සඳහන් කරනවා ආස්වාසේ මැදත් ආස්වාසේ මුලත් දකින්නවා කියන දෙක අන්ත දෙක වශයෙන්. මේ දෙකේම නිවන නැහැ. නිවන තියෙන්නේ මුලක් දැකලා මැදක් දැකලා කාදරේ අග දකින්න පුරුදු වෙච්ච දවසේ. ඒ අග්ග දකින්න කොනේ තමයි නිවන් මාර්ගේ වැටලන්නේ. එතන තමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. එතන තමයි ගෙවන් කිරීම තියෙන්නේ. එතන තමයි Nirodhe තියෙන්නේ. ආන්න මෙතෙන්ට යන්න බෑ. මැද දැකලා මුල දැකලා අග දකින්නවා කියන මේ මේ න්‍යාය මේ සමීකරණය සර්වචනසිසි ලෝකෙට ඉදිරිපත් කරන ලද ඉතාමත්ම ගැඹුරු සමීකරණයක්. ඕනම සංසිද්ධියක නුපුරුදු මනස දකින්නේ මැද ගොරෝසු තැන ඒ මනස භාවිත මනසක් කරනවා කියලා කියන එක හට ගන්න තැන බලන එක හට ගන්න තැන බැලුවොත් එයාට ආදී ආනිසංශයක් වශයෙන් අඟ දකින්න පුළුවන්. අඟ කෙලිම බලන එක අපේ ලෝකයේ අවමංගල්‍යයක් විදිහට අපි සලකනවා. මුස්පීන්ටුවක් විදිහට සලකනවා. කාලකන්නිකමක් විදිහට අපි සලකනවා. ඒ නිසා අවමංග මරණය ජීවිතයේ අවසාන කියලා දකින්නකොට අපි හරි අකමැතියි. ජීවිතේ හට ගන්න පැත්ත බලන්න අපි ඕන තැනකට යයි. ඒ නිසා සර්වචනාංශේ කෙලින්ම අගට යොමු කරවන්නේ මේ අනිච්චාපසනා පේන තැනට කෙලින්ම යොමු කරවන්නේ. පේන මැද අල්ලන්නේ. මැද ගොරෝසුයි. ඊට පස්සේ මුල අල්ලන්නේ. මුල මැද දෙක තමයි අන්ත දෙක. ඊට පස්සේ තමයි මේ හිත ප්‍රනීත හිත හටගත්තා වූ ආස්වාසය ලාවට සිනිඳුවට සුකුමව වටන් ගත්ත ආස්වාසය. ශීතල ගතියක් ඇති කරමින් ගිහිලා ගෙවන් වෙනවා. ඊට පස්සේ උණුසුම දනවන ප්‍රශ්වාසයේ යාතුම පටන් ගන්න නාස්පුඩු පුරවාගෙන ඇතිකට ගිහිලා ගෙවන් වෙන තැන දැකීමේදී තමයි ඒ යෝගාවචර තීරෙන්නේ ප්‍රශ්වාසයේ 100 100ක්ම නතර වෙලා ආශ්වාසය පටන් ගන්න. ඒ නිසා මේ දෙක අතරමැද හිතට මෙතෙක් අහුවෙච්ච නැති ලොකු කඩවීමක් තියෙනවා. ලොකු කඩතොල්ලක් තියෙනවා. මේ කඩතොල්ල නොදකින්න කටයුතු කරන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. තෘෂ්ණාව හැම වෙලාවෙම ආස්වාසේ නිමාස ප්‍රසවාසේ හතගන්ම අතර තියෙන කඩතොල්ල දකින්න නැතුව ඒ ගොඩට පැනලා දෙක ගැටලනවා. ඒ නිසා සිබ්බනිය විතුංකාරී මහුංකාරී කරන්නේ ආස්වාසේ කෙලවරට යනකන් දකින්න දෙන්නේ හිත අන්ද අන්ද මන්ද කරනවා. හිත අවුල් පාස කරනවා. බය කරනවා. ඊට පස්සේ ඊගාට එන ප්‍රසවාසේ අතරක් ඉඩ නොතබ දකින්න උත්සාහ කිරීම තමයි මේ නිච්ච සංඥාව කියලා කියන්නේ. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ ප්‍රස්වාසයේ හොඳට බලන්න හිටියොත් ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බී ගත්තා වගේ 100%ක්ම නතර වෙලයි අඩු ගානේ චිත්තක්ෂණයක් ඉඳ තියලා ප්‍රසවාසය පටන් ගන්නවා. ප්‍රසවාසය වල ආසාවය පටන් ගන්නවා. ආසාවය වල ප්‍රසවාසය පටන් ගන්නවා. මෙන්න මේක මෙතෙක් කල සංසාර අපි නොදක්ක නිසා භව ගමන දිගට දිගට හැප්පෙන්න බැදී ගියා. දැන් අපි අනිච්ච සංඥා වඩනකොට අනිච්චානුපස්සන කරනකොට මේ අනිච්චානුපස්සනාවට හිත සකස් වෙන්නේ ඉස්සලා දැනෙන්න ඕනේ දැක ගන්න ඕනේ ආස්වාද ප්‍රසවාසයේ නිම වෙලා විරාමයකට පස්සේ හිස්තැනකට පස්සේ කඩයිමකට පස්සේ කඩතොල්ලකට පස්සේම ප්‍රසවාසයේ ඉන්නේ කියන්නේ. මෙන්න මෙතන තමයි මේ යෝගාවචරයේ සතියේ ඊ타මත්ම සීල, ඊ타මත්ම ප්‍රණීත, ඊ타මත්ම ගැඹුරු මේ සංදිස්ථාන. මේක හුඟක් වෙලාට මම උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ මේ රිලේ රේස් එකේදී සමූහික වශයෙන් දුවන රේස් එකේදී හතර දෙනෙක් එකතු වෙලා බැටන් එක මාරු කර කර මාරු කර දුවනවා. එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා අනිත් එක්කනට ඒ ඒ බැටන් එක දෙනවා. එයා ඒක අරගෙන දුවනකොට ලීඩ් එක දිගට තියාගන්න බොහොම සූක්ෂමව බැට් එක මාරු කරනවා. උතෙන්දි වැටුණොත් අර ගෙනාවු ජයග්‍රහණය නැති වෙනවා. ඒ වගේ මේ බැට් එක දුවන්නේ හතර දෙනෙක් කරනවා. එක්කෙනෙක්ගෙන් 100%ක්ම නැති කරන්න මාරු වෙනවා. අන්න ඒ වගේ තමයි ආශාසෙ ප්‍රසආසෙට යන මේ ඒකාකාරී ශියුම්ව පේන මේ ගැම්මේදී ගොඩාක් පිරිද්දිලි, ගොඩාක් පූට්ටු, ගොඩාක් කඩතුළු තියෙන බවේ පළවෙනියෙන්ම දකින්න පුළුවන් ගලා තමයි ආශාසෙ නිමාව ප්‍රසආසෙ හටගන්න, ප්‍රසආසෙ නිමාව සහ ආශාසෙ හටගන්න. මුදේට භාවනා කරන කෙනෙක් ඕනනම් උත්තර දෙවි සාක්ෂි වේවි ප්‍රසාසි අග බලලා අග දක්වා අමිල ආස්වාසයට ඉස්සලා හිස්තනක් තියෙන බව දකින්න ලේසි ආස්වාසේ නිමාස ප්‍රසවාසේ මුලට වැඩි මම නැවතත් කියනවා ආචාර ප්‍රසවාස දෙක ගොඩ ගැහිලා තියෙන එක තාලයකට යෝගාචර ප්‍රසවාසේ අග බලන්න උත්සාහ කරනවා ඊගාව ආස්වාසේ පටන් ගන්න ඉස්සලා මේක ඇතුලේ තියෙන හිස්තන දැක ගන්න තියෙන ඊට වැඩි ආස්වාසේ අගට පස්සේ ප්‍රසවාසේ දකින්නට වැඩි ආස්වාසේ ඉවරෙච්ච ගමන් හහ කර ප්‍රසවාස පිටේ ප්‍රසවාසයේ පිට වෙලා විරාමයකට පස්සේ ආශාසී. ඒ නිසා පිම්බීම හැකිලිම කරන එකනා හැකිලිමේ අග බලන උත්සාහකට උත්සාහය සාර්ථක වෙනවා. පිම්බීමේ අග බලන්න බෑ පිම්බීම හැකිනේ අග එක පාරට හැකිලිමට මාරු වෙනවා. ඒ නිසා උගා නාඩි 10 15 20 30 මේ අරමුණ දිහා බලන හොඳට සතිය සියුම් තැන් යොමු කරලා මෙන්න හිස්තන බැලුවොත් ඒ යෝගාවචරයට වෙන මානසික විප්ලවය තමයි ඊට පස්සේ දුවන ගමන් හරි වේවා පොල් ගහක් නැගෙන ගමන් හරි වේවා නාන පීනන ගමන් හරි වේවා මේ ආශ්‍රය ප්‍රසවාස දෙක මැද හිස්තනක් තියෙන බව මොනම තාලිකවත් අමතක කරන්න බැහැ භාවනා පරියන්කේදී සියලු ප්‍රශස්ත තත්ත්වයකදී ප්‍රසවාසයේ නිමාවෙන් ආශ්‍රය පටන් ගන්න තැන ඉස්සලා හිස්තන දැක්කට පස්සේ එයා ඊට පස්සේ කොතනක හිටියත් අර හිතට ගත්ත මේ පැලිර නොදකින් බැරි ඒ නිසා පළවෙනි දවසට භාවනා කරනකොට ප්‍රසවාසයේ නිමාව ඉවර වෙලා ආශ්වාස පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන මේ හිස්තන දකින්නයි කියලා කියන මුළු සංසාරෙටම අපි ගහන යගදා පාරක් වගේ කුඩු කර හැරීමක් වෙනවා. එහෙම නැත්නම් මේවා එක දිගට සම්බන්ධ දේවල් විදිහට තමයි පේන්නේ. ඉතින් මේක විස්තර වශයෙන් මෙතෙන්ට තව නිදර්ශන දෙකක් ඒ බුදුන් ස්වාමීන් වහන්සේලා මතක් කරනවා. අපි ඈතක ඉඳලා බැලුවොත් ආන්දර ජාමේ හරි හැන්දෑවි ගොම්මන හරි යන කූඹිරලක් අපිට පේන එක ලණුවක් වාගේ අපිට ඒකේ පේන්නේ මුලක් වගේ අපිට ඒකේ පේන්නේ සර්පෙක් වගේ එක දිගට කළු පාටට යනවා නමුත් අපි ලං වෙලා බැලුවොත් පේන්න පටන් අරගෙන ඒක මැරිච්ච දෙයක්වත් කඹයක්වත් මුලක්වත් නේ නලියනවා පේනවා ටිකක් ලං වෙලා බැලුවොත් අර එක එක වගේ මැරිලා වගේ තුන එක ඇතුලේ නලියන ගතිය පේනවා තව ලං වෙලා බැලුවොත් කූඹියක් පිටිපස්සේ කූඹියක් යනවා මිස මේකේ වැලක් නැහැ. මේකේ ලණුවක් නැහැ. මේකේ මුලක් නැහැ. එකපස්සේ එක ළඟ ළඟ යනවා ඈතින් ඉඳලා බලනකොට පේන්නේ එක දිගට යන ලණුවක් වගේ. ඒ නිසා අපි ලං වී බැලීමට විපස්සනා කියලා කියනවා. උත්සන්නාසන්න කරලා බැලුවොත් කුඹි පස්සේ කුඹිය කරා මිසක මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. එහෙම නැත්නම් ඒක ටෙලිවිෂන් එකේ පෙන්වන්න අමාරු නම් චිත්‍රපට ශාලාවක පෙන්වන්න පුළුවන්. කාටුන් චිත්‍රපටයක්. කාටුන් චිත්‍රපටයේ තියෙනවා ඒ කැරකෙන හරිම වේගයක්. ඒ වේගෙට ගියාම කාටුන් එකේ ඉන්න රූප අතපය උස්සනවා දඟලනවා. නමුත් මේකේ වේගය අඩු කෙරුවොත් කාටුන් එක නිකන් ගැස්සෙන දඟලන දෙයක් වඩපත් වෙනවා. මේ අතර සුමුදු ගලණයක් නැහැ. අත උස්සනවා කියලා කියන්නේ චිත්‍ර රාමු හතරක් පහක් එකට පස්සේ එකක් පෙන්නනවා. මේ දෙක අතර සුමුදු ගලණයක් අපි හිතින් හදාගත්තට චිත්‍රවල තියෙන්නේ නිසල ඡායා හතරක් පහක් එක වේගිකින් කරකවනකොට සුමුදු අත ඉස්සිල්ලක් පෙන්වනවා. ඒ නිසා හොඳට ඒකේ වේගය අඩු කරලා පෙන්වනකොට මේක ඇතුලේ හැම වෙලාවෙම ගැස්ටිලි රාශියක් මිස නැත්නම් ක්‍රියාවලියක් මිස ක්‍රියාවක් නෙවෙයි. ආන්න මේක තමයි අපි සතියේ චීන කන්‍යඩයක් දාලා බලනවා වගේ විශේෂයෙන්ම ප්‍රසවාසයේ කෙලවර, හැකිලීමේ කෙලවර බලන්න පටන් අරගත්තොත් ඒ අත්දැකීම ඒ ඒන නිරීක්ෂණය ඒ දැක්ම යෝගාචරය බය කරන කොච්චර බය කරනවද කියනවනම් මුළු ඇඟ හෙල්ලෙන්න පටන් ගන්නවා අත්පය ගැස්සෙන්න පටන් අර ගන්නවා හීන් දාඩියට දාන්න පටන් ගන්නවා පලාතක් රත් වෙනවා වලාතක් සීතල වෙනවා මොකද්ද ක්‍රමයකට මේ හිත මේ දකින දේ මනසෙන් ප්‍රතික්ෂේප කරනවා මිච්ඡර ලස්සන කල්මන් හිතානේ මේ ආශාසින ප්‍රසවාසයට මරණයක් නැහැ කෙලින්ම ජීවිතයක් තියෙනවා කියලා. හැම ප්‍රසවාසයක් අවසානයේ මරණයක් තියෙනවා. ඒ මරණය දකින්න අපි කැමති නැහැ. ඒක නිසා අපි ඒක තොගේට බලනවා ඈතින්ලා කූඹිරාගෙන දකින්න වගේ. ලඟ වෙලා බැලුවොත් ඒ ප්‍රසවාසයේ අගදී ආශ්වාසයට යන අතරමැද ලොකු හිස්තනක් තියෙනවා. මෙන්න මේ හිස්තන ධර්මානුකූලව දකින්න අනිච්චානුපස්සනාවෙන් දකින්න යෝගාවචරය මේ අනිත්‍ය සංඥාව කියන එක අහලා තියෙනවා. අපේක්ෂා කරන්න ඕනේ. වඩන්න ඕනේ. වඩන හැඟීමක් ඇති කරගන්න ඕනේ. නැත්නම් මේක එකයි කියලා කියන්න පටන් අරගත්තොත් මනස අර ඇහැ පෙන්නන දේ මන සතිය පෙන්නන දේ බාර ගන්න කැමති වෙන්නේ. ඒකාකාරී බව පෙන්වනවා. නමුත් අනිච්ච සංඥාව කියන එක අහලා, මන අහලා භාවනාවේ හොඳට සතිය වඩලා ප්‍රසවාසය කිලෝට යනකම් බලන්න ප්‍රසවාසය කිලෝෙන් ඉඳලා ආස්වාසය අතර මැද හිස්තන තියෙනවා. මේක පුළුවන් තරම් දැක ගන්නා සුල්ලේ භාවනා කරන යෝගාවචරයට අපි කියනවා විපස්සනා යෝගාවචරය කියලා. සමතේදී අපි කරන්නේ මේ අතර දිගට ගලන බවට හිත හදාගෙන යන්නේ. ඒ නිසා පේන්නේ නැහැ. ඇහැ ගැහුණත් පේන්නේ නැහැ. මෙන්න මෙතන තමයි යෝගාවචරයේ අවශ්‍ය කරන මම ඇත්තටම භාවනා කරන්නේ නිවන් දකින්න දේව නැත්නම් මේ රට්ටු නලවන්න දේව නැත්නම් අනුන්ට භාවනා උගන්වන්න දේව නැත්නම් මේ වෙන নানা ප්‍රකට බහුරූපෝල සම්බන්ධ භාවනා කරන්න කියන එක මෙන්න මෙතනදී හොඳට යෝගාවචරය විතරක් නෙවෙයි දක්ෂ ගුරුරෙකුණත් තේරෙනවා. එයාට මේක දකිනකොට කියන්න කට වෙවුලනවා. ගොත ගහනවා. ඇඟපය නලියන්න පටන් අර ගන්නවා. හීන් දාඩි දාන්න පටන් අර ගන්නවා. ඒක නිසා එතනදී බුදුන් දහම් සංඝ කියන තුන් සරණේ පිණිස සද්ධාව ගෝක අවශ්‍යයි. ඒ වගේම ඉතින්ද යනකොට අනිච්ච සංඥා පිළිබඳ අහලා තියෙනවා. ඒ වගේම මේ පේන අනිත්‍යත්වයේ සැක කරන චපල ගති, මායා ගති, ෂට ගති පිළිබඳව අහලා තියෙනවා. අහලා තිබුණ නැත්නම් අරක පැලිරක් නැති එකක් විදිහට දකින්න උත්සාහ කරනවා. සාමාන්‍ය අම්මලා තාත්තලා තමන්ගේ දරුවගේ දෝෂයක් කිව්වට ඒවා නෑ නෑ එහෙම එකක් නෑ කියලා නේ දෝෂයක් පෙන්වන්න කැමති නෑ. නැත්නම් Tamange දෝෂයක් කවුරුහරි පෙන්වනකොට උනත් ඔයා දන්නේ ඒක එහෙම උනේ අරවල් එක නිසා එහෙම නෝනන මමත් එහෙම කරන්නේ නෑනේ කියලා ඒකට දෙන කට උතර පේන දිනවා අපි හිතන්නේ අපේ මේ මනස හරියට ඒක ඝන මණිකක් වගේ කියලා. මේක ගොඩාක් පැලෙවිසයි හිතන්නේ. මේක ඇතුලේ ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුම් දකින්න අපි කැමති නෑ. දරුවන්ගේ අඩුපාඩුවක් දකින්න අපි කැමති නෑ. චරිතය අඩුපාඩුවක් දකින්න කැමති නෑ. මේක අංග සම්පූර්ණ මණිකක් වගේ. නමුත් මණිකේ වටිනාකම කොච්චර අඩු වෙනවද පැලිරක් තිබ්බොත්. ඉතින් සාකවචාන් වහන්සේ මතක් කරනවා උන්වහන්සේලාගේ ප්‍රසිද්ධ නිදර්ශනයක් අනුව පාරක් අයිනේ තියෙන ආරම්භයේ සීනාසනයක් වනින් නැත්තම් පන්සලක් ළඟින් පාත්‍රාකාරයෝ පාත්‍රයක් විකුණ යනවා. ආම්ඳුරන පාත්‍රයක් ගන්න ඕනේ. ආම්ඳුරේ පාත්‍රකාරට ඉන්නේ කියනවා. ඉතින් ඇවිල්ලා වළං ගන්න අම්මා කෙනෙක් වළං ටික බලනවා වගේ පාත්‍ර හොයනවා. හොයනකොට කියනවා මේකේ හැඩේ හොඳයි. මට මේක ගානක් කියපන් කියලා. ඉතින් මේ මිනිස්සයා ගාන කියනවා. ගාන කියවට පස්සේ ආම්දුවල වාතරේ හොඳට පරීක්ෂා කර කර පරීක්ෂා කර කර බලනකොට පාත්‍රේ පැලිර පැසුමක ඉලක්ක අහු. ඉලක්ක අහු වෙනකොට අර පාත්‍රය පිළිබඳ තිබුණු ඒ సౌందర్యාත්මක හැඟීම පළුතු වෙනවා. ඒකට අයිතිකාරට කියනවා මේ පාත්‍රකාරට කියනවා මින් බලපන් මේ පාත්‍රේ මේ තල් තෙල් කාපු නිසා පේන්නේ නැතුණාට මේක ඇතුලේ පොඩි පැලිරක් තියෙනවා වෙල්ඩින් එක හරි ගිලනවා. ඉතින් ඒ වනසයි හෙට්ටු කරනවා. ඊට පස්සේ මෙයා ආයෙසර පරීක්ෂා කරන තව හිලක් හම්බ තව හිලක් හම්බ වෙනකොට ආයෙසරයක් ඒක අර තිබුණු ඒ හැඩේ හොඳයි, ඒ ඔක්කොම හොඳයි. නමුත් දැන් දොස් දෙකක් අහු වෙනවා. එතකොට අයිතිකාරට හතර අයිතිකාරට වෙලෙන්දට කියනවා ගහන අඩු කරන්න. තුන්වෙනි සැරේ තව එකක් කරනවා තව එකක් කරනවා. ඊට පස්සේ එක්ක එපා කියනවා. එහෙම නැත්නම් අර විකුණන මනුස්සයා තවත් ගාන හෙට්ටු කරනවා. ඉතින් එතකොට අටවචාන් වහන්සේ අහනවා මේ හිල් තුන දැකීම නිසා හිල් තුනේ වටිනාකම දඳුනේ නැත්නම් මුළු පාත්‍රයේ වටිනාකම අඳුරනවා. හිල් තුන නිසා මුළු පාත්‍රයේ වටිනාකම අඩු වෙනවා. මොකද හිල් වල වටිනාකම දැක්කත් නැත්නම් අඩුපාඩුම තමයි. නමුත් මේ ලස්සනයි ඒක ඝනයි කියන්නේ මේ පාත්‍රයේ හිල් තුනක් තියෙනවා කියලා දැක්කට පස්සේ ඒක පිළිබඳ තියෙන ප්‍රේමය ඒකෙත් පිළිබඳ මනගිය කියලා කියාගන්න තියෙන ආශාව නැති වෙන්න ආසෙයි. යෝගාචරයා මේ ජීවිතේ නිට්ටයයි සුඛයි සුබයි කියලා අම්මලාගෙන් අහලා ගුරුතුමෙන් අහලා ඒ අනුව දරුවන්ට උගන්වමින් ගත කරන මේ විහිළුවේ තද බල හිල් තුනක් තියෙනවා මේක කොහොම කරුවත් අනිත්‍යයි. මේක කොහොම කරුවත් දුකයි මේක කොහොම කරුවත් අනත්තයි කියලා ඒ හිල දකින්න කැමති නැති ගතියක් තියෙනවා. මේක ඩිංගිත්තක් එහාට ගියොත් මහත්තරට සල්ලි දෙන්න ඉස්සලා නම් අපි හෙල් දකින්නේ තමන්ට ලාභයි සල්ලි දීලා ගත්තට පස්සේ නම් තමන්ට පාළුයි. එනිසා මේක මම මාගේ හැඟීමෙන් මේ ප්‍රශ්න දිහා බැලුවොත් ප්‍රශ්න පාළුයි. මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි තාම මිලදීගෙන නැහැ. අඩුව හෙට්ටු කරන වෙලාවේදී අපිට අඩු කරන්න පුළුවන්. අන්නේ මේ නිසා සර්වජන් වහන්සේ යෝගාවචර පිළිසට නැත්තම් ඇත්තටම නම් බෞද්ධ ඉන්නම බෞද්ධ ඔක්කොම යෝගාචර මෙවෙන නිසා මතක් කරලා දීලා තියෙන මේ අනිච්ච සංඥාව වඩන්නේ කියලා. දස සංඥා සූත්‍රය කියනවා අපි ඒකට නැත්තම් ගිරිමානන්ද සූත්‍රය කියනවා ඉතින් අනිච්ච සංඥා. කතමාචානන්ද අනිච්ච සංඥා. ඉදානන්ද බිකු පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ පංච උපාදානස්කන්ධේම රූපං අනිච්ච, වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංඛාර අනිච්ච, විඥාන අනිච්චanti. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේ අනිත්‍යතාවය දකින්නයි මේ භාවනා කරන්නේ කියන හිත උල් කරගෙන, ජීවුන කරගෙන තිබ්බොත් මේ පෙන්වන්න දන්නේ ප්‍රසවාස කෙලවරින් ආස්වාසයට යනකොට මේ දෙක අතර ඒක ඝන නිත්‍ය තත්ත්වයක් නෑ. පිරිද්දිල්ලක් තියෙනවා. ඒ පිරිද්දෙන්නේ තණ්හාව හරහා මේක අත නොහරින විදියට හොඳට විස්තර වශයෙන් බැලුවොත් අන්නවතක් කියනවා එක දවසක් දැක්කොත් මේක එක වතාවක් දැක්කොත් ඊට පස්සේ නොදැක ඉන්න බැරි මට්ටමට මේ ප්‍රස්වාසය කියලා වල ආස්වාසය අතර තියෙන සම්බන්ධතාවයේ හිස්තන කඩතොල්ල අලුත්ද පේනවා. අපි මේක ඉක්මවයි කියලා මේකට මේකට තරම් අපිට මේ හිත සියුම් මදි හිත තීක්ෂණ මදි නම් ඒ යෝගාවචරයට දැනේ නිකන් සාමාන්‍ය භාවනා කරනකොට ආශ්‍රත් ප්‍රසවාස භාවනා කරගෙන යනකොට එක දිගට ආශ්‍රත් ප්‍රසවාස කරනවා නම් අපිට හිතන්න අමාරුයි නමුත් ලැබුණොත් එnde ende ende ende ende මුලින් දකින්න ගොරෝසු ආශ්‍රත් ප්‍රසවාසය පහුපහු වෙනකොට සිවුම් වෙන්න පටන් ගන්නවා. ඒ සිවුම් භාවයේ භාවනාවේ දියුණුවක් කියලා සලකන්නේ නීත්‍ය සංඥාවින් එක්කන. එයා දකින්න කැමති නෑ. යාට ඕන කරලා තියෙන ඉන්නේ ඉන්නේ ආනාපාන අරමුණ එක දිගට නිකන් අඩිකෝදුවක් අල්ලගෙන යනවා වගේ එක දිගට තියෙයි කියලා. මොකද අටුවචාරින් වහන්සේලා පෙන්නලා දෙනවා භාවනා ක්‍රම 40 ගණක් සාකච්ඡා කරන අපේ ථේරවාදී සමසත්‍රිස් කර්මස්ත භාවනා කර්මස්ථාන කියන ථේරවාදී ආනාපාන විතර එnde එnde එnde එnde සිව්මිනේ එකම අරමුණ. ඒ නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ මේ වගේ තියෙන කාණ්ඩාරයකට ගහපුවාම එන සද්දේ ප්‍රකටව ඇවිල්ලා ක්‍රමයෙන් විලහැන. ආනාපානෙත් එක දිගට සද්දේ අහගෙන ඉන්නා වගේ හිටියොත් ඒක දිගට බලන්න හිටියොත් සද්ද වේදනා හිතුවේ බාධා නැතුව අපි දක්ෂ වුණොත් එන්නේ ඉන්නේ ගෙවෙනකොට එක තැනක් එනවා මුන්න තාලෙන් බැලුවත් ආනාපානෙ අහුවෙන්නේ නැහැ. ආනාපානෙ නොදෙනී ආවා. ඒකට කියනවා සුඛමතර අවස්ථාව කියලා. ඒක හරියට ප්‍රස්වාසී අග නිම වෙන්නා වාගේ. ආශ්‍රව ප්‍රසාර දෙකම නිම වෙන තැනට එනවා මෙතනදී යෝගාචරය බය වෙනවා. මෙතෙන්දී යෝගාචර භාවනා කම්මැලි වෙනවා. මෙතෙන්දී යෝගාචර හිත නින්දට වැටෙනවා. මෙතෙන්දී යෝගාචර නැගිටලා යනවා. මට ආනපාන භාවනා කරන්න කිව්වා භාවනා නැති උනා කියලා. අරමුණ නැති උනායි. නිමිත්ත නැති උනායි කියලා. ඉතින් ඒකෙන්දී යනකම් ගිහිල්ලා ඒක කියන්නේ නැතුව නැගිටලා යන යෝගාචරයට කමඨහන් සුද්ධ කරලා එයාලව කට උත්තරේ අරගෙන විශ්වාසය ඇති කරලා තීමේ වගකීම 50 ගුරුවරයාට යනවායි කියලා ගුරුම ස්වාමීන් වහන්සේලා කියනවා. ඒ කියන්නේ ගුරුවරයා හොඳටම දැනගන්න ඕනේ මේ යෝගාචරය මෙතෙන්දී උගුරුතරා බේත් දුන්නා හදනවා වගේ මේක කියන්නේ කියවෙන්නේ නැහැ. කමඨා සුද්ධ කරට හෙලි කරන්නේ. ඉතින් නමුත් කියන්නේ මොකද්ද භාවනා කරනකොට සත්‍යයක් කරනවා. වේදනාවක් ආවම සත්‍යයක් හිතවිල්ලක් ආවයි එතකොට අහුවොත් මේ හිතවිල්ල සද්දේ වේදනා දැනෙනකොට ආනාපාන තිබුණද කියලා ඒකට උත්තර දෙන්න බෑ. ඒකට සාක්ෂි දෙන්න. ඉතින් කියන හොඳයි. ආයෙසර භාවනා කරලා බලන්න. ඔය හිතවිලි සද්ද වේදනාවට එනකොට ආනාපානේ උණී වෙලා නොගෙන නොදැනී ගියාට පස්සේද මේක ඉන්නේ නැත්නම් ආනාපානේ යට කරගෙන තලාව බාගෙන දෙන්නේ. එහෙමනම් මේ සද්ද හිතවිලි වේදනාව දානපණ බලන්න පුළුවන්. ආන්න මේ විදිය පොඩි උපක්‍රම දෙක තුනක් දැම්මට පස්සේ යෝගාවචරයක කටින්ම කියවෙනවා මේ විදියට බාහිර හිතවිලි හිතට කඩා වදින්නේ ආනාපානි සිව් වෙනකොට. නමුත් ඒ සිව්ම් භාවය වෙන් කළ දැකලත් නැහැ ප්‍රකාශ කරන්නේත් නැහැ. මෙන්න මෙතෙන් යනකම්ම යෝගාවචරයාගේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ. අර සතිය නැත්නම් වීර්ය කඩා ගන්න නැතුව දිගට උත්සාහ කරන්න ඒ උත්සාහ කරනකොට ප්‍රධාන වශයෙන් බාධා වෙන්නේ සද්ධාව මදි වුණොත් සැකකෙලුවොත් සීලේ කඩාගත්තොත් ලෑස්තිලා ගියේ නැත්තම් අනිවාර්යයෙන්ම යෝගාචරය අනාපද අනාත රවි මේ දේ කෙරුවොත් ඒ යෝගාචරයට මේ ගත්ත අරමුණේ නිමිත්ත ගත්ත අරමුණේ අරමුණ ගත්ත සංඥාව දැක දැක දැන දැන ගෙවෙන හැටි. ගෙවල් වෙන හැටි, අනිමිත්‍ය தත්තරපත් වෙන හැටි, අනාරම්මන தත්තරපත් වෙන හැටි, දැක ගන්න පුළුවන් වුණොත් ඒක තමයි කියනවා අනිච්චානුපස්සනා දැක ගැනීමේ වැදගත්ම සංදිස්ථාන. මේ මෙච්චර ලස්සන තිබුණ ආස්වාද ප්‍රසවාසී දැන් භාවනා මේ දවස් දෙක කරනකොට ඒක හුඟක් කරාට අහු වෙනව අඩුයි. අහු වෙලක් ඉඳ කියන දක්ෂ කෙනාට දවස් 10 භාවනා කරනවා නම් දවස් 3 4 5 වෙනකොට ඒකාන්තයෙන් මේ යෝගාවචරය වාඩි වෙලා විනාඩි දෙකකින් ගොරෝසු ආනපන එමීට මේ ගාන්ධාරයට ගහපු සද්දයක් නැති වෙලා යනවා වගේ අල්ලන්න. ඒ වගේම යෝගාචරය එතකොට හිත හදාගෙන දෙනවා මේ කයි භාවනායි දියුණුව බණෙමුත් ඒක කියනවා කමඨා සුද්ධ කිරීමුත් ඒක සිද්ධ වෙනවා යෝගාචර ලැබුව මෙහෙම කට උතර ගන්නකොට අනිදාස යෝගාචර යන්නේ නිමිත්ත ගෙවන් වෙන හැටි අරමුණ ගෙවන් වෙන හැටි එහෙම නැත්නම් සංඥා ගෙවන් වෙන හැටි දකින්න. ආහන මෙතෙන්දී ඒ යෝගාචර තේනවා මේ මිච්ඡර ලස්සන තියුණු ආස්වාද ප්‍රසවාසී නැත්නම් අපි පණ රැගෙන ආනාපානේ පණ නල දැක දැක දැක දැක ගෙවන. මේකට කියනවා විපරිණාමයටපත් වෙනවා කියන්නේ. ගොරෝසුර තිබුණු ආනාපානේ සිව් වෙනවා සිව්ම තිබුණ අති සූක්ෂම තත්ත්වයටපත් වෙනවා. යෝගාචරය මේක දැකලා පිළිගෙන නිරීක්ෂණය කළා තව කෙනෙකුට කියන්න තත්ත්වයට ගියොත් ඒ ගුරුන් සාංශලා කියන්නේ භාවනා 50ක් කියනවා. භාවනාවේ වග කියවිත වැඩවලින් 50ක් කියවයි. ඒ නිසා එතෙන්ද යනකම්ම යෝගාවචරයා නිකන් මේ බයිසිකලයක් පදින්න පුරුදු වෙන මිනිස්සෙක් වැටෙන්නේ නැතුව බයිසිකලයක් පදින්න පුරුදු කරනවා වගේ උදව් කරන්නේ. ඊට පස්සේ තමයි යාට තේරෙන්න පටන් අරගන්නේ මේ කොයි අරමුණ ඇල්ලුවත් එන්නේ එන්නේ එන්නේ කියවෙනවා මෙන්න මේකට නොවි ඉඳ නොතබා අරමුණ මාරු කිරීම නිසා අපි සංසාරේ කරදරයි. සර්වචන්සේ සඳහන් කරනවා මේ දුක්ඛ සත්‍ය අපිට නොවැටහෙන්නේ අපි ඉරියව් මාරු කරනවා. රූප බල බල ඉනකොට සද්දට යනවා. සද්දෙන් ගන්ධට, ගන්ධෙන් රසට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ දවස් 30. එහෙම නොකළොත් මා ජීවිතය හරි කාමයි. හරි ඒකාකාරයි. ඒක නිසා අපි අරමුණු මාරු කරමින්, ඉරියව් මාරු කරමින් මුගක් අරමුණු තියෙන එකන මුගක් කිරියා වෙනස් කරන්න පුළුවන් එකන මුගක් පෝසත් කියලා කියනවා. ඕක තමයි දේශපාලනඥයෝ අපිට දෙන්න හදන්නේ. ඕක තමයි අපිට ආර්ථික විද්‍යාවෙන් තරම් දෙන්න හදන්නේ. සමාජ විද්‍යාවෙන් තරම් දෙන්න හදන්නේ. අපි ගොඩක් සංසාරට බඳිනේ අරමුණ සීක්‍රේ වෙනස් වෙන තැනට හිටියොත් ගොඩක් පෝසක් කියලා කියනවා. එහෙම වෙනස් කරන්න අරමුණ නැත්නම් අනේ හරි දුප්පත් නැති බැරි කෙනයි කියලා කියනවා. නමුත් ਸਰවචන සඳහන් කරනවා අරමුණු රස විවිධාකාර විඳිනවා වෙනකොට එක අරමුණක් ගන්න හොඳට බලපං. ඒක මෙන් බලාගෙන හිටියොත් ඒකේ පැවැත්මක් නැහැ. ඒ එන වෙලාවේ අරමුණු අලුත් කර කර දෙනවයි කියලා කියන හොද හොද මඩේ දෙමිල්ලක් තමයි කරන්නේ. ඒ නිසා යම් එක අරමුණක් ගන්න එක අන්තිමට ගෙවෙන තැන දැක්කොත් මේකයි බුදුහාමරට පෙන්වන්න කියලා දන්නවනම් ඊට පස්සේ යෝගාවචරය සක්මනට ගියත් රූප ශබ්ද පෙනෙද්දි මම දක්නේ මොකද වෙන්නේ එදින්දා ජීවිතයේ යමක් අත ගන්නකොට රස විඳිනකොට ගඳ බලනකොට සීඝ්‍ර වෙනස් වෙන හැටි දකිනකොට ඒකේ తాවකාලික ස්වභාවය ක්ෂණික වෙනස් වෙන හැටි විපරිණාම ස්වභාවය තිබුණු தත්ත්වෙන් විභා පත්වා හුත්වා අභාව කියලා වුණා මේ වුණා මේ නැති වුණා ආන් මේ ගැතිය දකින්න පටන් අරගත්තොත් නිච්ච සංඥා විඤ්ඤාණයට හරි බයක් අනතුරුදායක තත්ත්වයක් අසරණ ගතියක් පාළු ගතියක් දැනෙන්න පටන් ගන්නවා සත්පුරුෂයාට නිච්ච සංඥාව නැතුව අනිච්ච සංඥා කිය කන බුදුන් එක්ක ඉන්නවා වගේ ධර්මයේ තේරුණා වගේ සංඝයා වගේ තමයි තේරෙන්න පටන් අරගනවා මම මෙතෙක්කල් සංසාර කිව්වේ මේක ඉක්මවන්න උත්සාහ කරපු එක දැන් විතරයි මේ මේ ගන්න පාත්‍රයේ හිල් තියෙන බව. අපි මේ ආශ්‍රය කරන රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම පූට්ටු කරලා හදපු දේවල් බව මේ පූට්ටුවට කියනවා ඝන සංඥා සංතති ඝනී එක දිගට ගලන සංතතියක් හරියට කඹයක් වගේ. නමුත් කඹේ ඇතුලේ තියෙන පුංචි පුංචි කෙලි වෙන් කරලා බලනකොට ඒ කෙලි අතර කිසි සම්බන්ධයක් නැහැ. ඔබ ඒක තාලකට දඟවට්ට ගත්තට පස්සේ නමක් උනන් නැතකට. වෙන් කරලා ගත්තොත් මේ විපස්සනා කරන මේ විදිහට පතුරු ගහලා විසිතුරු කරලා එක කෙන්දක් කරන් පේනවා. ඒක අඟල් 6කට වැඩිය දිග නැහැ. ඒකෙදි රාශියක් ක්‍රමිකව ගොනු වීමෙන් ඝණයක් වඩපත් වීමෙන් තමයි මේ කමේක ශක්තිය එන්නේ. දුරු කරලා බලනකොට එක එක කෙන්දක ඔය කියන හයිය නැහැ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා නලාගාරම්ම කුංජරෝ මේ බඩ බඩපඳුරු බඩපඳුරක් නැත්නම් නල ඒ බඩපඳුර ඇති ගියක් වගේ දෙයක් බින්දින ඇතේ. ඌට වැඩිය ලොකු මේ විශාල බඩපඳුර එක එක ගහ ගන්න පටන් අරගත්තොත් අටාට මහ ලොකු දෙයක් නෙවෙයි. පඳුර දකින්නකොට නම් අටාට වැඩිය ලොකු. එක එක පතර පුතර ගලවන්න පටන් අරගත්තොත් ආස්වාස ප්‍රසවාස වෙන් කර කර මේ අනිත්‍යයක් තේින්න පටන් අරගන්න නැත්නම් අනිත්‍ය සංඥාව එන්න පටන් අර ගන්නවා මෙතෙන්ට එනකම් මහසි සයඩ ලස්සනට විස්තර කරනවා මෙතෙන් එනකන් රූපේ අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි කියලා කටපාඩම් කිරිල්ලෙන් කොහෙද යන්නේ මිතෙන්ද භාවනාවෙන් එන්න ඉස්සර වෙලා රූපං අනිච්චං වේදනා අනිච්ච සංඥා අනිච්ච සංඛාර අනිච්ච විඥාන අනිච්ච කියලා හිත තත්ත්වගත කෙරුවොත් අර තත්ත්වගත කිරීමෙන් ඇති වෙන සංඥා ප්‍රඥා වශයෙන් තේරුම් ගන්න කටමැත දොඩවන්න පටන් ගන්නවා මට නම් ඔක්කොම අනිත්‍යයි අඩු ගානේ එක හුස්ම රැල්ලකවත් මුලමඳාක දැකලා නැතු. ඉතින් අද ලංකාවේ තියෙන භාවනා ක්‍රම වල ඇස අනිත්‍යයි කන අනිත්‍යයි කිය කිය කටපාඩම් කරනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා මම දැන් ත්‍රිලක්ෂණ භාවනා කරනවා. මම ස්කන්ධ භාවනා කරන්නේ. මම දැන් සංඛාර උපේක්ෂණයට ඇවිල්ලා තියෙන්නේ. මම නානා ප්‍රදේවල් කියනවා. ඉතින් කියනකොට පව් කියලාත් හිතෙනවා. ඒ වුණාට ඒවත් කියනකොට ඒ මිනිස්සුගේ අර වීදුරු පාටික කඩාන වැඩේ. මේ අනිත් නිත්‍යානුපස්සනාව කරන්න වෙන්නේ අනිත්‍ය ලක්ෂණය තමන් කරා පැමිණුණාට පස්සේ තමන්ට අනිත්‍ය සංඥා අනිත්‍ය ලක්ෂණය එක එකකට නියෝජනය වෙන එක එක තාල වලට අනිත්‍ය ලක්ෂණය ආවට පස්සේ නම් මහසී සයඩෝ සඳහන් කරලා තියෙනවා කැමැතිනම් ඒකේ විපරිණාමය දැක්කට පස්සේ ආශ්වාස ප්‍රශ්වාසයක් අතරමැදත් ගැප් එකක් තියෙනවා දැක්කට පස්සේ වමෝසොල දකුණට බර යන්නේ ඉස්සලා දෙක අතරමැද හිස්තනක් දකින්නකොට පස්සේ නම් ඒවට අවශ්‍ය නම් ඒකේ අනිත්‍යත්වය මෙනෙහි කරන්න පුළුවන් නමුත් මෙනෙහි නොකරත් ඉන් එහාට භාවනා අනිවාර්යයෙන්ම යනවා. ඒ නිසා මම පිටකොට්ට ගිහිලා ඒ සතිපට්ඨාන භාවනාව අත්පන්ති කෙරුවා මම හිතන්නේ මාසිකට එක සැරේ වගේ දවස් 20 ගාණක් විතර. ඒ කියන්නේ අවුරුදු දෙකමාරක් විතර වගේ ඉතින් ඒක උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ බණ කියපු දවස් 26 එක දවසක්වත් අපිට අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා දුන්නේ නැහැ. හැබැයි වැටෙහෙන්න හැරියා. අරමුණ හරහා වැටෙහෙන්න හැරියා මිසක් මේ ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි මේව මේවා කියලා වැඩක් නැහැ. කිව්වට වෙන්නේ හිත තත්ත්වගත වෙනවා. හිත සංඥාවක් ප්‍රඥාව කියලා අල්ලගත්තා. ඉතින් ඊට පස්සේ යෝගාවචරය මහා ලොකුට තමන් ගැන හිතාන විදියට අරමුණේ විස්තර අහනට කියන්න බැරි නම් ඒක ඔක්කොම නිකන් මේ කාර් එකක් විකුණන්න ඕන වෙච්චාම පිටින් තින්ත ගාලා විකුණනවා වගේ වැඩ. එන්ජින් එකේ ඔක්කොම මලකඩ ගාලා පිට විතරක් පේන්ට් එක ගාලා විකුණනවා වගේ. ඒ නිසා ඒක රවට්ට ගැනීමද නෙවෙයි මේ අපි අනිච්චාන ප්‍රශ්නා ගැන මේ කතා කරන්නේ. කතා කරන්නේ ගන්න අරමුණක් අරගෙන වම දකුණු වශයෙන් සක්මණී හෝ භාවනා කරනකොට ඇති වෙන ආනාපාන නැත්නම් පිම්බීම හැකිලිම හෝ ඒකේ මේ විපරිණාම ස්වභාවය වෙනස් වෙන ස්වභාවය తాවකාලික ස්වභාවය මේ තිබිලා මේ නැති වෙන ගතිය දන්නවනම් ඒ යෝගාචර හැම වෙන සාන්තියක් තමයි මේ භාවනා කරන යන සද්දකින් බාධායි ඒ යෝගාචරය තැවෙන්නේ ඒක ස්ථිරයි කියලා හිතුවොත් තමයි මේ සද්දේ එන්නේ යණ්ඩයි සද්දේ ආවට පස්සෙත් මට අනවණ්ඩ යන්න පුළුවන් නම් සද්දේ මොනම හානියක්වත් වෙන්නේ වේදනාවක් ඒ වේදනාව එන්නේ ඉස්සෙල්ලත් ආනාපාන නම් වේදනාවෙන් පස්සෙත් ආනාපානේ නම් නැත්නම් වේදනාව ඉස්සෙල්ලා සතිය නම් වේදනාව පස්සේ සතිය නම් වේදනාව කිසිම හානියක් කරන්නේ නැහැ. හිතවිලි කොච්චර ආවත් හිතවිලි එන්නේ ඉස්සෙල්ලා සතිය නම් හිතවිලි පස්සේ සතිය නම් යෝගාචර හිත වාක්‍යයක් කියනකොට වරහන් දෙකක් අතට දාපු වචනයක්. ඒ වචනේ තිබ්බන්දන්තත් වාක්‍යයේ අර්ථයට තිය වෙනසක් වෙන්නේ නැතුව වගේ මුලමැද මුලාක දෙකේ සතිය තියෙනවා නම් ඒ හිතවිලි වේදනා ශබ්ද පිළිබඳව මේ අඬහව ගන්න එක, චරිචුරු ගන්න එක, භාවනා කරන්න බෑ කියන එක කොච්චර తాවකාලික දෙයක්ද කියන එක. කොටිම්ම කියන වේදනා සද්ද හිතවිලි කියන ඔක්කොමත් අනිත්‍යයි. අපි කතා කරනකොට කතා කරන්නේ ඌව නිට්ටයයි කියන හදනවා. වගේ මොකද අපේ හිත වැටිච්ච කම නිසා. අපේ හිතේ තුච්ච තත්ත්වේ නිසා. නමුත් භාවනා කරන යනකොට ඒ වාගේ තියෙන අනිත්‍යත්වය දකින්න යෝගාචරය තව විශ්වාසයක් තියෙනවා මට ඒක දිගට අවශ්‍ය නම් ඒ මූල කර්මත්තානේ පවත්තන්නේ. කඩකඩ වෙනවා. සද්දෙන් කැඩෙනවා. වේදනාවෙන් කැඩෙනවා. හිතවිල්ලෙන් කැඩෙනවා. නමුත් ඊට පස්සේ හිත වට ගන්න නැතුව, ඉච්ඡා බංගතරපත් වෙන්නේ නැතුව, මනස වට ගන්න නැතුව ආයෙත් ආස්වාද ප්‍රසවාසය ගෙනියන්න පුළුවන්. ආන්නේ විදිහට කරගෙන කරන ගියොත් ආස්වාද ප්‍රසවාසයේත් අර කිය විදිහට හට ගැනීම දැකලා අවසානයේ දකින්නකොට අවසානයේ තමයි ඇත්තටම ගැඹුරු කොටස තියෙන මධ්‍යම ප්‍රතිපදාවේ මෙන්න මේ විදිහට රූප කර්මස්ථානයේ මුලැමැදාක දකින්න යෝගාවචරය අහුරු කරගත්තොත් ඊගාවට අනිවාර්යම යෝගාචර වේදනාවල දුක් වේදනා, ශප වේදනා කියලා විඳින වේදනා දැක ගන්නවා. ඒකටත් අර නියාමයමයි තියෙන්නේ මේ වේදනා මේ නොදැරිය හැකි මට්ටමට ආවේ කොහේදලද කියලා බැලුවොත් පුංචිවට පටන් ගත්ත වේදනාවක් තමයි මේ ලුක් වෙලා තියෙන්නේ. නැත්තම් පුංචිවට පටන් ගත්ත සුඛයක් තමයි මේ සැපයක් වෙලා තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය තීරුම් අර ගන්නවා. ඒ ලෙඩක පිළිබඳව ඒක තමයි මූලධර්මයේ ලෙඩේ පහු පහු වෙන්න වෙන්න දරුණු බෙදකම් ඔපරේෂන් බේත් උනනවා. ලෙඩ මුලදී පටන් ගන්නවා නම් ඕනම වෛද්‍යවරයෙක් පිළිගන්නවා කිසිම ලෙඩක් නැහැ උණු වතුරටයි ලුණු වතුරටයි සනීප කරන්න බෑ. ඕනම ලෙඩක ආරම්භය ඇල්ලුවා නම් උණු වතුරෙන් සහ ලුණු වතුරෙන් සනීප කරතයි. ආ ඉංගලන්තේ ගියාට පස්සේ ඒ දත් දොස්තර කෙනෙක් තමයි රිට්‍රීට් ඕගනයිස් කරේ. ඊට පස්සේ මං කොඹලව කොච්චර ටයිකෝඩ් දාගෙන නලා එල්ලගෙන ඉන්නේ ලෙඩ්ඩු මොඩියෝ ඉඳලා. ලෙඩ්ඩු යන්නේ අමාරු වටුනට පස්සේ. නමුත් ලෙඩ හොඳටම දන්න ඕනේ ලෙඩ පටන් ගන්න ඉතාලම සරලව ඒ වෙලාව උණුවත උණුවත සනීප කරන්න පුළුවන් කියලා. ඒ ලෙඩ නියුත්යෙන් කරන්න පුළුවන් කඩා ගන්නවා. අමාරු වැටෙන්නේ නැහැ. මං කියන්නේ මේකෙන් අපිට අමරණීය වෙන්න පුළුවන් කියලා. මං කියන්නේ මේක ලෙඩ නොවී ඉන්න පුළුවන් කියලා මම ලෙඩ අඩු කරන්න. එතකොට මේ රාජකීය දන්ත වෛද්‍ය සභාවේ ඉන්නේ ඒ දොස්තරතුමා කියනවා ස්වාමීන් වහන්සේ දතක් ගලවලා වැඩිපුර ලේ ගියොත් රාජකීය වෛද්‍යවරුත් කියන්නේ ලුණු වතුරෙන් කටවදන්න කියලා තමයි. ඊට වැඩිය බෙහෙතක් නැත්තේ නෑ. ඒ නිසා කෙලෙස් අපි වහයලා ගන්නෙ නිකන් ගත්තොත් ඔය සැප දුක් කියන වේදනා දෙක උනත් එනකොටම ඇල්ලුවොත් වේදනාවේ මුල වේදනාව යගේ. හැබැයි එතන නෑ අන්තිම ප්‍රතිපදාව. එහෙම බැලුවොත් වේදනාව දුක් වේදනාව ගන්න හට ගන්න හැටි දකින්න පුළුවන්. ඒ කියන්නේ ආනපාන අපි කරගෙන යනකොට කොච්චර දුක් වේදනා තියෙනවා. ඒකක් තමයි ලොකු වෙලා දන්නේ සමහරුවක් කොන්දේමලක් වාටපත් වෙන්නේ පරියන්කේ ඉන්න බැරි තරම්. නමුත් ඒක එකක හට ගන්නකොට ඒ ගණන් ගන්න දෙයක් නෑ. ඒ චීතය ආනපන කරනවා. ඒක ටික ටික ටික ටික ගොරෝසු වෙලා අනවණ යට කරගෙන යන්න පටන් ගන්නතර පස්සේ අපිට කරන්න දෙයක් නැහැ අපි ඉතින් වේදනාවට යට වෙනවා. කවදා හෝ වේදනාවක් මේ විදිහට හට ගන්නකොටම මුලින්දලා බලන්න ගියොත් අර ආශස් ප්‍රසවාසී වගේ සර්වචනසේ සඳහන් කරලා තිනවා වේදනාවේ හට ගන්ම දකින්න තරම් සතිමත් නම් එයා වේදනාව හරහා ගිහිල්ලා සැප හෝ වේවා දුක් වේවා කවදාරි වේදනාව ගිවන් කරන තැන දකින්න. වේදනාව නිම වෙන තැන දකින්නවා. අන්න ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. නිසා වේදනාවක මුලැමැදාග දැක්කොත් අග වේදනාව ගෙවන් වෙන හැටි දැක්කොත් ඒක කොච්චර භංගුර දෙයක්ද කොච්චර తాවකාලික දෙයක්ද කොච්චර තිබිලා නැතිලා යන එකක්ද කියලා විශේෂයෙන්ම අපි මේ හොයාගෙන යන සැප අපෙන් ගෙවන් වෙන වෙලාවෙදී අපිට ඒක පිළිබඳ හැඟීමක් නැහැ මොකද අර ගෙවන් වුණත් අර වේදනාව තියෙන කෑදරකම නිසා. ඒකම අප කරා පැමිණ සෑම දුක් වේදනාවක්ම ගෙවන් වෙන පැත්ත බැලුවොත් හැම ගෙවන් වෙන දුක් වේදනාවක් කියන්නේම සැපක්. ආහන විදිහට වේදනාව මුලමදාග දකින්න පුළුවන් නම් ඊට වැඩි උගාක්ම සියුම් ඊටදී උගාක්ම විචිත්‍රයි ඊටදී උගාක්ම මානව හිත තේරුම් ගන්න පුළුවන් තරම් තමයි සංඥා ඇති වෙන්නේ නැති වෙන්නේ හැටි. අපි අල්ලපු ගෙදර මිනිස්සයා හතුරෙක් කියලා හිතාන හිටියට එතන අපි ළඟ මේ ඉන්න මේ කිට්ටුවන්ත දුවදරු ඔක්කොම අපි මිතුරු කියලා හිතාන හිටියට මේ ඔක්කොම සංඥා විතරයි. අපිට වැඩියෙන්ම දුක් පැමිණෙන්නේ ඇත්ත වශයෙන්ම අපේ කිට්ටුවන්ට. ඒක අපි පිළිගන්න කැමති නෑ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා එමතෝ ජායති සෝකෝ. යමෙකුට ප්‍රේම කරා නම් එතෙන් තමයි දුකේ. ඒකට අපි හිතන්නේ දුක් වෙන්නේ අල්ලපු ගෙදරින් යවුණියම් කරලා. එයාට බුද්ධහම දුක් වෙන්නේ මුස්ලිම් මිනිස්සු නිසා. කතෝලික මිනිස්සු කියලා කද්දාකත් නෑ. එනිසා මේ සංඥාව තීරුම් ගත්තොත් අපි කොච්චරක් හුඹස් බියකට ගත කරන්නේ කොච්චරක් මනෝ විකාරයකට ගත කරන්නේ කොච්චරක් හීන ලෝකයකට ගත කරන්නේ කොච්චර මිරිගුවකට ගත කරන්නේ කියලා බැලුවොත් අපි තාම ළමා මොන්ටිසෝරි පන්තිවත් නැහැ සංඥා ගැන කතා කරන්නේ. හැබැයි බුදුජානක සඳහන් කරන්නේ අල්ලන්න අමාරුයි. අල්ලන්න පුළුවන් ඉන්නේ ආනාපානෙ මුලමදාක දැකලා වේදනාවේ මුලමදාක දැක්කොත් සංඥාව නිකන් මිරිගුවක් වගේ සංස්කාර කියලා කියන්නේ කෙහෙල් කඳක් වගේ විඥානය කියලා කියන්නේ මායාකාරයක් වගේ තාමත්ම తాවකාලික රැවටින් රාශක්තිය. ඒකේ හොඳම තැන තමයි <clears throat> හොඳට හිතවල දෙන තැන තමයි මේ ආස්වාසිය මුලමදාක දැකලා <clears throat> ප්‍රස්වාසිය මුලමදාක දැකලා ඒක විශේෂයෙන්ම අග සුවිශේෂී දැනුමක් වෙදපුකම නිත්‍ය සංඥාව ඇවිල්ලා අපිව බාධා කරනවා අනිත්‍ය සංඥාට මතුවෙන්න දෙන්නේ නැතුව. ඉතින් මේකෙදී තව ටිකක් ඉස්සරහට ගිහලා අටුවාචාන් වහන්සේලා සඳහන් කරනවා. මේක කවදා හරි දකින්නකොට ජයගත්ත වෙලාවට හිතේ ප්‍රීතිය පහළ වෙනවා. ස්වේදස් ආලෝකේ පහළ වෙනවා. සහැල්ලු ගති මහන දැන් ඒක අල්ලා ගන්නවා ඊගාට ඒක සපයි කියලා. ඒක නිට්ටයයි කියලා. ඒක සුඛයි කියලා. ඒක සුභයි. ඒක සිද්ධ වෙන උඟක් දක්ෂ යෝගාවචර. හැබැයි අර ආධුනික යෝගාචර වැඩි අමාරු වැටෙනවා. මේ අන්තං ආලෝකේ පහළ වෙනකොට. යන්තම් සුඛේ පහළ වෙනකොට. යන්තම් ප්‍රියේ බාහිරවට ඒක නිත්‍යයි කියලා ගත්තොත් ඒකට කියනවා විදර්ශනා උපක්ලේශ වලට වැටෙනවායි කියලා. ඒ අර ආයෙත් ගිල මඩ වැඩ කෙරේ. මඩ කොට කෙරෙනවා. මෙතෙන්ට යනකම්ම කමඨාන සුද්ධ කරලා මේක පන්න ගත්තොත් භාවනාදී හම්බෙන දුක් විතරක් නෙවෙයි සැපටත් බැඳෙනවා. සැපත් මම කියලා අල්ලා ගන්නවා. මේ දෙකේම තියෙන අනිත්‍යත්වය බලන්න ගියොත් එදා තමයි යෝගාවචරයා ඒ අනිච්චානුපස්සන ඥානය කියන එක ලබන්නේ. අනිච්චානුපස්සන අනු ලැබෙන ඥානෙ ලැබෙන්නේ භාවනාවට තියෙන බාධාවල තියෙන කෙලෙස්වල තියෙන අනිත්‍යත්වය විතරක් නෙවෙයි භාවනාව හරියයි කියලා එන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම වල පවා අවචින අනිත්‍යත්වය දැකලා ඉව්වව සරණ පිහිටට ආධාරට ගන්නෑ తాවකාලික දේවල් බව තේරුම් ගත්තොත් ඒ යෝගාවචරයට තනියම භාවනා කරන්න පුළුවන් යෝගාවචරේ එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරීමේ අවශ්‍යතාවයක් නැති යෝගාවචරයේ එහෙම නැත්නම් භාවනාව මතින් ධම්මුද්දච්චේ මතින් අලුතෙන් ප්‍රශ්න ඇති කරගන්න නැති යෝගාවචර කියලා කියන්නේ. ඒක නිසා අනිච්ඡාපස්සනාතිගේ ඉදිරියට යනකොට ඒ යෝගාවචරයට මේ අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්න බැරි ඒකට තියෙන අකමැත්ත නිසා. එතකොට ඒකම දුකක් වෙනවා. අනිත්‍ය පේන එකම දුකක් වෙනවා. ඒ නිසා අපි හෙට දවසේ සාකච්ඡා කරන්න ගනිමු කොහොමද මේ අනිත්‍ය මතුවලා එනකොට ඒක දුකකට හේතු වෙන්නේ ඒ දුකට හේතු වීම නිසා යෝගාවචරය নানা ආකාර ප්‍රයෝග කරනවා ප්‍රෝඩා කරනවා සත්‍ය ඉදිරිපත් වෙනවා එහෙම නොවීම සඳහා ඒ සඳහා දහස්වර යමි ඒ වැරදි නැවත නැවත වුණා බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ගියේ මේ පාර තමයි කියලා දැනගෙන භාවනා කරන එකටයි මේ යෝගාවචරයට අනික් පිළිසුණඩිය මිනිසු ගරු කරන්නේ ඒ නිසා භාවනා කරනකොට මේ මතුවෙන ප්‍රශ්න මේ තේරවාද සාසනය විතර සංග්‍රහ වෙලා තියෙන කිසිම පොතක්වත් කිසිම දර්ශනයක් ලෝකේ නැහැ. ඒ නිසා ඒ කටයුතු කරනකොට සැපම මිහිරියාවම හරියම විතරක් නෙවෙයි ලැබෙන්නේ. ඒ අනිත්‍යත්වය පෙනේවි දුක්ඛත්වය පෙනේවි ඒක සඳහා මේ භාවනා කරන්නේ කියන හැඟුම ඇතුව ඉදිරියට යන්න පුළුවන් නම් යනවනම් ඒ යෝගාවචර සත්පුරුෂෝ කියලා කියනවා. ඒ පුංචි පුංචි බාධා වගේ උනත් හැරිලා දාලා කරාගෙනවන අසත්පුරුසයි කියන වචනේ පාවිච්චි කරනවා. එනිසා භාවනා යෝගාවචන අතරම 90 ගානකට වැඩි ඉන්නේ තමන්ගේ භාවනා අත්දැකීම් වර්ධොල තේරුම් ගන්න තමන්ම භාවනාවට අනදර කරන අසත්පුරුෂකම්. කෙලස් නෙවෙයි මේ. මේක දැනගෙන කටයුතු කරන කෙනා විතරක් ඒ ගුණට යනවා. ඉතින් ඒ අය සඳහායි අපි මේ පුළුවන් තරම් මේ සූතානුගායිතේ, සීලානුගායිතේ සාකච්ඡානුගයිච වගේ දේවල් වලින් මේ භාවනා වැඩමුළුවර කරන්න බලාපොරොත්තු වෙන නිසා අද දවසේ අපි මෙතෙක් ඉදිරිපත් කරන ලද මේ ධර්ම කාරණා ටික සියලු දිනාට තම තමන්ගේ අනිච්ඡානුපස්සනාව තමා වඩා ගැනීමට අනුගයිචක් වේවා කියන ප්‍රාර්ථනාවයි අපි දවසට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සියලු දිනාට මේ යනුව සැනසීමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි උදේවරු ඇත්තට හිතාන හිටියේ මේ දැන් සාකච්ඡාකට වෙලා ගමු කියලා මේ විච්ච වැඩේ නිසා ඒකට වෙලා ලැබුණේ නමුත් මම ආරාධනා කරනවා මේ වෙනකන් අපි ඊයවසේ ඉඳලා මේ දක්වා කරන මේ කටයුතු වලදී හොඳයි කියලා හිතන පිරිසුදු කරගත යුතුයි කියලා හිතන ප්‍රශ්න නැත්නම් ධර්ම මාතෘකා තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් කර්මාකර ඉදිරිපත් කරන්න දෙන්නේ. නැත්නම් කමටහන් සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්න. බුදිනකොට මට පේන්නේ ප්‍රශ්න තියෙන නිදිමත කියන එක. නරක වෙලාවයි. දැන් මම බණ කියනවා මම හෙට උදේ හරි නිකන් ඉඳගෙන ඉන්නවා. බණ කීලි ඉවරචි ගාව මට යන්න කියනවා. අනිච්චයන් පස්සනාව වදිනුට අපේ ආනාපාන සතිය මතකින් නැතුව අපිට වේදනාන් පස්සනාව වගේ තැනදී වේදනාව වෙනස් විහි කරන්න ඔය ගැතරම ඒ අර අනිච්ච අනිච්ච සංඥා ගැන කතා කරනකොට රූපං අනිච්චං වේදනා අනිච්චං රූප අනිච්ච වේදනා අනිච්ච සංඥා අනිච්ච සංඛාර අනිච්ච විඥාන අනිච්ච කියලා මාතෘකා පහක් සබඳනවා කියන්නේ කොහොනකින් මේ මාතෘකා තේරුම් ගන්න පුළුවන් රූපේ රූපං කියන එක විතරයි අල්ලන්න කියනන්න බලන්න පරීක්ෂා කරන්න පුළුවන්නේ වේදනා සංඥා සංඛාර කියන ඔක්කොම නාම ධර්ම. ඉතින් ඒක පිළිබඳව හරියමාරුයි මේක. හරි පාර්ථ වැරදි පාර්ථ කියලා උරගාලා බලන්න බෑ. මොකද ඒවා රූපාකාර නොවෙන නිසා. ඒ නිසා මිනා කායන පශනාන පස්සේ වේදනාන පශනාව එනමුත් ඔය දැනට ලංක ලෝකයේ තියෙන ප්‍රසිද්ධ භාවනා ක්‍රමයක් වෙන ඔය ගෝයක භාවනා ක්‍රමේදී විශාල වශයෙන්ම කරන්න දන්නේ වේදනානුපසන ආහාර තමයි ගෙනියන්නේ. පොඩ්ඩක් ආනපාන පුරුදු කරලා දවස් දෙක තුනක් ඊට පස්සේ ඒ හැඟු වේදනා මේ දැනීම් ශේෂ්ඨය හා තමයි යන්නේ. එතනින් ගියාම මෑතකදී ගුරුමේ තවත් එකක් දිනුනේ නැහැ. ඒක චිත්තානුපසනාදි කියන්නේ හිතට එන හිතවිලි දිගේ. ඉතින් ඒ කියන්නේ රූප වේදනා සංඥා ඒ යන ක්‍රමයේද ඉතින් ඒකදී මේ යෝගාවචරණි පැත්තෙන් බලනකොට ওই තුනේම එදින යෝගාවචරු ඉන්නවා. රූපේ මුල් කරගෙන යන ඇත්තක් තියෙනවා, වේදනා මුල් කරගෙන යන ඇත්තක් තියෙනවා. ඒ විදිහට ඊතුපු චිත්ත ධර්ම නැත්නම් ධර්මානුපස්සනා කරගෙන යන ඇත්තෝ ඉන්නවා. ඒ යතරමෙද සංසන්දනයක් කරන තරම් ප්‍රඥාවක් අද ලෝකේ නැහැ. ඒකටම ਸਰවඥ වාචනමක් කියන්නේ ඒවා මේ කොයි එක කෙරුවත් කොයි එකද හොඳයි කියන්නේ මොකද මේක කරපේකන මේක දන්නේ සංසන්දනෙ වෙන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන්නේ සතිපට්ඨානේ කලින් වේදනා රූප කායනුපස්සන කළා පස්සේ වේදනානුපස්සනාව. නමුත් එක තැනකදී සතිපට්ඨාන සංයුත්තේදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා කෙනෙක් වේදනානුපස්සනාව හරහා කෙනෙක් කායනුපස්සනාව හරහා කෙනෙක් චිත්තානුපස්සනාව හරහා කෙනෙක් ධර්මානුපස්සනාව හරහා සෝවාන් වෙන්න ඉඩ තියෙනවා. ඒකානුපස්සනාවක් ඇති සෝවාන් වෙන්න හැබැයි රහත් වෙන්න හතරම තියෙන්න ඕනයි කියන එක සරුවචන්සේ සඳහන් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කියන්න බෑ ඔක්කොමලා කායන පසනාවෙන්ම සෝවන් විය යුතුයි කියලා. වේදනාන පසනාය නැත්තොත් ඇති. චිත්තාන පසනාය නැත්තොත් ඇති. ධර්මාන පසනාය නැත්තොත් ඇති. දැනන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි ස්නාවේදී එකක් අපිට දැනෙන්න පුළුවන් තුනම එකට යනවා. විමුක්ඛ තුන වශයෙන් අනිමිත්ත අපහිංස ශුන්්‍යත කියලා මාර්ග ඥානයකට වැන්නකොට එකක් කරා තමයි වැටෙන්නේ. ඒක කියන්නේ එකක් ඉස්සර වෙනවයි කියලා. උදාහරණයක් වශයෙන් තියෙනවා ලනු කැලි තුනක්, තේඩා කැලි තුනක් එකට ගැට ගහලා, අඩි කාමාරේ කාමාරේ තුනක් එකට ගැට ගහලා වතුරකට දැම්මොත් ඒකේ එක ලනු කොටක් උඩට එනවා අනිත් ඒවා වතුර යට යනවා. එතකොට මේ මතුවේච් එකෙන් ඇදලා ගන්නකොට තුනම එනවා. කොයි එක උඩට එද කියන්න බෑ. දැන් පොල් ගෙඩියක තුන් පැත්තක් තියෙනවා. පොල් ගෙඩිය වතුර දැම්මම පස්සේ ලැබු පැත්ත උඩට එනවා. පොල් හිටවන්නේ ඉස්සලා වතුර දාලා එහෙම ගිහිල්ලා හිටෙව්වොත් මොටෙය ඇද වෙන්නේ නැතු උඩට එනවා. ඒ වෙනතෙන් ගිහින් පොල් උඩට තියන්න කියනවා. පොල් ඒත් ඇඹරිලා එන්නේ මොටෙය උඩට. ඒ ඒ වගේ ලැබු පැත්ත තෝරනා වගේ එක එක්කනට ගෙනාපු මේ සංසාරගත ගති නිසා සමහරෙකුට දුක්ඛානුපස්සන, සමහරෙකුට අනිච්චානුපස්සන, සමහරෙකුට අනාත්මානුපස්සන වෙනවා. නමුත් ඒ අනිච්චානුපස්සන ඉස්සරමිනේ කාට දුක්ඛානුපස්සන, අනාත්මානුපස්සන පිටිපස්සෙන් ඉඳලා උදව් කරන කැපිපේන චර්ච නැහැ. ප්‍රධාන චර්ච රංගපානේ අනිච්චානුපස්සන. නමුත් අනිත් දෙන්න වේදිකාවේ නාඩගමේ ඉන්නවා. භූමිකාවක් ඒගොල්ලන් තියෙනවා. තව කෙනෙක් දුක්ඛානුපස්සන අමුල් කරගෙන නමුත් වේදනානුපස්සන අනිච්චානුප මේ මේ අනිච්චානුපස්සන අනත්තානුපස්සන ලීන වෙච්ච චරිතයක් රඟපාන ප්‍රසිද්ධ චරිත වෙන්නේ වේදනානුපස්සනයි වගේ චරිත ලක්ෂණ තුනක් සරුවචරන්සේ අඳුරනවා. අනිමිත්ත පණිත ශුන්්‍යත විමුක්ඛ කියලා කියන්නේ ඒක එක්කන ස්පර්ශ කරන විමුක්ඛ මාර්ගය. නෑ අපිට වෙන මොනවාරි මතු කරන්න පස්සේ නැත්තම් අපිට පුළුවන් මෙතනදී මේ අනුමೋದනා ශීර්ෂයෙන් කරපින් පැමිණීමේ ධර්ම දේශනා දේශනාව સમાප්තිය ඇති කරන පින්පමින වීමේ වැඩ කටයුත්තට පෙළඹෙන. ඊම වෙන අහන්න පස්සේ නැහැ කියන අදහසෙන් මම ඉන්සා ඉදිරියට යනවා. අපි දවසේ වැඩ කටයුතු સમાප්ත වුණා. මේ දෛනික වැඩ ඉතිදා කන්දරකින් නැතුව ඉදිරියට කරගෙන යන්න පුළුවන් වුණා. ඒ නිසා ඒක පිරිසකට උදව් කරන මේ කටයුත්ත සංවිධානය කිරීමේදී පෙනීන පෙනී උදව් කළා වූ සිටු දිනාට අපි මේ රස කර ගන්න ලද කුසලය අත්පත් වේවා කියලා අපි මුදිතාවෙන් ආරාධනා කරමු. ඒ වගේම මේ ජීවිතය හෝ වේවා පෙර ජීවිතය හෝ වේවා සම්බන්ධ වෙන්නේ යම් ඥාති පිටසක් ඉන්නවා ජීවත් වෙන හෝ වේවා විපරලෝකියා හෝ වේවා හරියට ඥාතීන් හිටියනම් පිළිසේ සාදු කියලා යම් ආකාරයක සාදු සම්පින් අනුමෝදන් වෙනවා ඒ නිසා ඒ අනුවම ඒ සීලෝම පින්කමති ඥාතීන් ඉන්නා තනක සිට සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා සාදුකාරයක් පවතුනවා. අපකටත් මේ කරගෙන යන වැඩ එකසේ හේතු වාසනා වීමෙන් සීල උපදී සම්පatti කියලා වරැත්තා වූ මේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් සුපයි සුන්දරයි දේශා කරන ලද්දා වූ යමමා නිවන පිණිසම ශාන්ත සුන්දර නිවන පිණිසම මේ කුසල 100 හේතු වාසනා වේවා කියලා සාදුකාරය. අපි මේ අදහසින් යුක්තව මේ සිංහලෙන් මතක කරපු අදහසින් යුක්තව සම්ප්‍රදාන කුල අපි ගුරු කරගත්ත පාලි ගාතාව සජ්ජහනා කිරීමෙන් මේ ධර්ම දේශනා ඒ වගේම මේ සාකච්ඡා වාරේ නිමාව සටහන් කරනවා. එත්තාවතාච නම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච නම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච නම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා මොදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු